විනේති තී කරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ මාතුකා තැබුවේ කතමේ නව ධම්මා විශේෂ භාගියා කියලා. භාවනා වැඩෙන එමෙතන ප්‍රතිපදාවේ ඉදිරියට යන කෙනෙකුට Taman තුල සුවිශේෂී ගුණයක් වැඩෙනවා. එහෙම නැත්නම් පෙර නොඇසු නොවිරු විදුවේ වෙනසක් ඇති වෙනවා කියන ධර්ම වලට විශේෂ භාගීය ධර්ම කියලා නම් කරලා තියෙනවා. ඒ විශේෂ භාගීය ධර්ම නමයක් අපේ සරුවච්චන් වහන්සේ අපට භාවනාවේදී උපමානයක් විදියට තමන් ගැනම තමන් බලාගන්න නැත්නම් තමන් ඇසුරු කරන අයගේ ප්‍රමාණකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නමයට පොදු නමක් අපි මතක් කරගත්ත විදිහට නව ආඝාත පටිවිණය කියලා නම් කරලා තියෙනවා. ආඝාතයක් වනස් හිතවිල්ලක් ආපුවාම ඒ වනස් හිතවිල්ල කොහොමද දුරුවන් කරන්න කියන එකෙන් තමයි සත්පුරුෂය අසත්පුරුෂය තේරෙන්නේ. ඒ ද්වේෂයක්, අමනාපයක්, රුස්නාගතියක්, ආඝාතයක් ආපුවාම ඒක පටිවිණේන කරන හැටියෙන් තමයි Taman භාවනාවේ දියුණුවක් ලැබලා තියෙනවාද කියලා Taman ගැන බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක නිකන් සිද්ධි වලදී තමයි වෙන්නේ, ගැටුම් වලදී තමයි මේක වෙන්නේ. එහෙම නැත්නම් දෙකක් එකට හැප්පෙන්න ඕන. දෙන්නෙක් එකට හැප්පෙන්න ඕන. මත දෙකක් එකට හැප්පෙන්න ඕන. අරමුණු දෙකක් එකට හැප්පෙන්න ඕන. අන්නේ දේ වෙනකොට එතන පටිග සම්පත්තියක් සිද්ධ වෙනවා. දෙකක ගැටුමක් ඇති වෙනවා. මෙතන මේ පටිග සම්පස්සේ කියලා කිව්වට එතන ද්වේෂයක් නෙමෙයි තියෙන්නේ. දෙකක ගැටුමක් සිද්ධ වෙනවා. ඒ ගැටුම නිසා පුළුගුවක් පැනනගිනවා. එතකොට මේ ගැටුම නිසා හටගන්නා වූ මේ පුළිඟුව රාගයේද ද්වේෂයේද කියන පැත්තට ගියොත් අපි එතෙන්ද කර්ම රස කරනවා. ඉතින් අපිට පුළුවන් මේ දෙකගේ ඇතුම දිහා බලලා මේන් මතුවෙන සමස්ත ඵලය මතින් විනිශ්චයක් නොකර වෙන දේ දිහා බලන්නේ. ඉතින් මේක ඩයලෙක්ටික භෞතිකවාදය කියන පොතේ මාක්ස් ධර්මයේ පෙන්නනවා thesis antithesis and synthesis කියලා තියෙන දෙයකට තව දෙයක් හැප්පිච්චාම ඒ දෙක නිසා ගැටුම නිසා අලුත් ඵලයක් ඇති වෙනවා. අන්නේ ඵලය හරහා තමයි මේ මිනිසයා හෝ ලෝකය හෝ පරිණාමයටපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඇහැට රූපයක් ඇවිල්ලා වැදිනකොට පෙනීම කියලා ඵලයක් එනවා. අන්නේ ඵලයේදී අපි මනාපමනා පහල කරනවා. ඒ වගේම අපි යන ගමනකදී අපිට කවුරු හරි හරස් කපනවා එහෙම නැත්නම් උදව් කරනවා. එතකොට අපි කොහොමද මේ අපි යන ගමනට කවුරු හරිලා ඒ කරන සම්බන්ධතාවයේදී අපිට උපදින්නේ මනාපයක්ද අමනාපයක්ද නැත්නම් පටිඝයක්ද නුරුස්නා ගතියක්ද කියන එක එතනදීම තේරුම් අරගෙන මේ අහඹු සිද්ධිය නිසා පටිච්ච සමුප්පන්න දෙයක් නිසා ඒ ඕලාරික දෙයක් නිසා මේ ඇතිවෙච්ච දේ මම හිතමනාප කරගත්තද එහෙම නැත්නම් නුරුස්නා ගති පහල කරගත්තද කියනවනම් ඒක පටිගයක් ඒක ආඝාතයක් නුරුස්නා ගතියක් වෙනවා ඉතින් ජීවිතේ නුරුස්නා ගති නැති එකක් නෙමෙයි මේ කතා කරන්නේ අන්න එතනදී කොතෙක් දුරට තමයි සත්‍යමත්ද කොතනදී ඒකෙදී අවිරුද්ධව පක්ෂයක් ගන්න නැතුව හිත පරිස්සම් කරගන්න දන්නවද කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් සතියේ මුල් මුල් අවදි වල ඇති වෙන දෙයක් නෙවෙයි. මුල් මුල් අවදි වල අපි කරන්නේ කොහොම හරි Taman ඉන්න ඉරියව්වට හිත ගන්න හදනවා. ආස්වාස් ප්‍රසවාසයට හිත ගන්න හදනවා. සක්මනට හිත ගන්න හදනවා. ඉතින් ඒක පොඩි ළමෙක් අයන වායන විකට ගන්නවා වගේ වැඩක්. ඉතින් ඒක අපි මෙනෙහි කරමින් අරමුණට හිත යොදමින් සතියත් අරමුණත් ඒ දෙකට සම්පාත වීම විෂයාභිමුඛ භාව පච්චපට්ඨානා කියලා කියනවා. අපි බලාපොරොත්තු වෙන අරමුණට මුණ දැම්මනම් අපි කියනවා දැන් සතිය විෂයට අභිමුඛ වෙලා තියෙනවා. දැන් සතිය තියෙන බවට ලකුණක්. අපි වාඩි වුණාට පස්සේ ඒ ඉඳගෙන ඉන්න ඉරියව්ව අපි යමක් නොකර බලාන ඉන්නකොට හිත යන්නේ මොකේටද? මුණ දාන්නේ මොකේටද? මුලිච්ච වෙන්නේ මොකද්ද? ආපాతගත වෙන්නේ මොකද්ද කියලා බලනකොට යම් කිසි කෙනෙකුට හොඳට පැහැදිලිව කියන්න පුළුවන් නම් මේ වෙලාවේ මගේ හිත ගිහිල්ලා තියෙන්නේ ආස්වාසයටයි. ප්‍රස්වාසයට නෙමෙයි, සද්දකට නෙමෙයි, වේදනාවක් නෙමෙයි, හිතවිල්ලකට නෙමෙයි. එහෙම නැත්නම් දැන් මේ ගිහිල්ලා තියෙන ප්‍රස්වාසයටයි. ආස්වාසයට නෙමෙයි, සද්දයක් නෙමෙයි, වේදනාවක් නෙමෙයි, හිතවිල්ලක් නෙමෙයි. හරියට කැඳේ ගල බේට වගේ කියන්න පුළුවන්. එහෙම නැත්නම් කියන්න පුළුවන් මගේ හිත තියෙන්නේ පිම්බීමක. හැකිලීම නෙවෙයි, සද්දක නෙමෙයි, වේදනාවක් නෙමෙයි, හිතවිල්ලක නෙමෙයි. එහෙම නැත්නම් හැකිලීමක. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට වදින දේ හිත තියෙන කියලා හරියට ඒ මගේ හිත දැනට මුලිච්ච වෙලා තියෙන, ඇහැදීලා තියෙන, ආපాతගත වෙලා තියෙන ලකුණ කියමන ආර්ය විවහාරයක්. දහසක් දේවල් තියේදී මට ફોકસ වෙලා තියෙන්නේ මොකද්ද කියලා. ඉතින් ඒක පැහැදිලිව කියන්න පුළුවන් ගතිය යෝගාචරිතර බෝ වෙනකන් අපි කමඨාන් සුද්ධ කරනවා. කොයි වෙලාවක හරි හිතමු යෝගාචරයට පුළුවන් වුණා මට විනාඩි 10ක් 15ක් හුස්ම රැලි 10ක් 15ක් එක දිගටම සැක නැතුව කලින් කියලා මට පුළුවන් හුස්ම හිත තියන්න. එහෙම නැත්නම් මට පුළුවන් මෙතනින් පටන් ගත්තාම සක්මනේ එහා කෙළවරට යනකම් සක්මනේ හිත තියන්න කියලා ආපాతගත වුණාට පස්සේ එතකොට අපි දන්නවා දැන් සතිය වශී කරගෙන තියෙන්නේ. ඉවර හත අටක් නම් කොහොම හරි පුළුවන් වෙයි. හුස්ම හත අටක් නම් කොහොම හරි පුළුවන් වෙයි. එහෙම නැත්නම් තප්පර හත අටක් නම් කොහොම හරි පුළුවන් වෙයි කියලා අපට එනවා විශ්වාසයක්. අන්න එහෙම කරගෙන යනකොට අන්නේ විශ්වාසයේ කෙලවර මොකද්ද වෙන්නේ මොකක් හරි එකක් ඇවිල්ලා හැපිලා අපේ හිත නන්නත්තර වෙලා. නානත්ත සංඥා නානත්ත කාය වෙනවා. අන්න එතනදී අපිට එන නුරුස්නා ගතිය මේ පවත්වාගෙන ගිය සතිය වැටුණා. වැටෙනකොට මට හිත පිට ගියා මේ කොහෙද යන සද්දයක් ආවා. ඒක කොහෙද යන වේදනාවක් ආවා. කොහෙද යන හිතවිල්ලක් ආවා කියලා අපිට අර පවත්වාගෙන ගිය එකලස කැඩීම නිසා ඒකලස් කැඩීමට හේතු වෙච්ච දෙයට මට කවුරු හරි අනර්ථයක් කෙරුවා කියලා ද්වේෂය ඇති වෙනවා. ඉතින් මේක විශේෂ භාගීය ධර්මයක් විදිහට සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ සඳහන් කරනකොට එහෙම නැත්නම් සර්වචනාංශයේ සඳහන් කරනකොට මේ සද්දයක් කොහොමද මට වෛර කරන්නේ? ඒ සද්දේ ආත්මයක් කොහෙද තියෙන්නේ? ඒ සද්දේ මට ගහන්න ආපු එක නෙවෙයි. කොහෙදෝ යන සද්දයක්. ඒ වෙලාවේ රූපත් තියෙන්න ඇති. වේදනක් තියෙන්න ඇති. හිතවිලිත් තියෙන. නමුත් මම මේ සද්දේ අල්ලගෙන අපි මේ සද්දේට විරුද්ධව චෝදනා පත්‍ර ලියනවා. ඒ මොකද මගේ සතිය කැඩුවා කියලා. මගේ අරමුණට ඇවිල්ලා හැප්පුණයි කියලා. ඉතින් එතකොට අර අරමුණට මන අපේ සහ හැප්පිච්ච සද්දෙට මේ වෙලාව අපි ගත්තොත් සද්දයක් උපමාවක් විදියට මේ වෛර කිරීම නිසා දැන් මේ භාවනා කරන මමෙක් කියලා ආත්ම සංඥා වෙන්න ඕනේ. මට සද්දකින් කරදර කෙරුවයි කියලා සද්දටත් ආත්මයක් දෙන්න වෙනවා අපිට. දුන්නොත් විතරයි ඕකත්ව ගැටමක් තියෙන්නේ. ඒක නිසා ඒ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කියනවා ගලක් ගිහිල්ලා ගලක හැප්පුණාට අරගලයක් නැහැ. ගලක් ඇවිල්ලා මට වැදුනොත් අරගලයක් තියෙනවා. ඒකද මම මට වැදුනා කියලා මමෙක් මෙතන හදා ගන්නවා. ගල මට වැදුනා කියලා. ගල ගල කැපුණාට අරගලයක් නැහැ. ඉතින් මේ වගේ මමත් ගහක් වගේ ගලක් වගේ මේ භාවනා කරනකොට ඉන්න පුළුවන් නම් ඒක පැහැදිලිවම අපි දන්නවා විශේෂ භාගියයි. මට සද්දයක් ඇවිල්ලා වැදුනා. ඇත්ත තමයි. අරමුණ හිත ගියා. අද්ද සතිය කැඩුනා. එහෙම නැත්නම් ද්වේෂය ආවා. නමුත් මේ සද්ද මේ මට ගහන්න ආපු එකක්ද? එහෙම නැත්නම් මේ කොහෙදෝ යන නයි ඔඩොක්කේ දාගෙන දැන් මං කන්න හදනවාද කියලා බැලුවොත් ඒ සද්දය මගේ ද්වේෂයක් කරගෙන තියෙන මගේම තකතිරුකම. මගේම තියෙන අර අරමුණට තියෙන තණ්හාව නිසා, සතියට තියෙන තණ්හාව නිසා. ඒකට භාවනා පැත්තෙන් දෙන්න පුළුවන් අස්සසිල තමයි හිත කැඩුනා තමයි ආයේ අරමුණට ගන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. යෝගාවචරය හිත කන්නයි කියලා ඇවිස්සුනොත් ආය ගන්නත් බෑ. අරක දිගේම කතන්දර ගොත ගොත නැද්දකින් විතර මේ සද්ද කරපේකාගේ උගුරු දන්න කණ්ඩෝනේ බලන්න මම මෙච්චර අමාරුවෙන් හදාගත්ත සතියේදී ඔන්න ඇවිල්ලා ඔන්න කැත්ත ඔන්න වැස්ස ඔන්න අරකයි මේකයි කියලා අරක දිගී යන කතාව පුදුමාකාර වේගයි. දැන් මේ යෝගාවචරය බණ අහලා තියෙන කෙනෙක් යෝගාවචරය බලාපොරොත්තු වෙන යනවා තියම රද්ද නැත්තනක්ම නැහෙනේ. අද්දෙකට කැඩෙයි. කැඩුණාට පස්සේ තරහක් එනවා. ඊට පස්සේ ආ බැලුවොත් මේ තරහා එන්න මේ සද්දේ මිනිස්සෙක් කරගන්න වෙනවා ආත්මයක් දෙන්න වෙනවා. ඒ සද්ද ඇවිල්ලා මට හැප්පුණා කියලා මමත් ආත්මයක් හදා ගන්න ඕනේ. එතකොට තමයි මට පුළුවන් වෙන්නේ සද්දයත් එක්ක ගැටෙන්න. පොඩි ළමයි කකුල හැප්පුණයි කියලා හිතන්නකෝ පොඩි එකෙක් කැවිදින්න ඉගෙන ගන්නකොට පුටුවක අම්මා කරන්නේ ඉන්න බබා බය වෙන්න එපා කියලා අර පුටුවට එකක් ගහනවා. ගහලා කියනවා ඔයා තරහ වෙන්න එපා උන්න මං ගැහුවයි කියලා. අර පොඩි එකාට ආත්මයක් හදාගන්න ඇති උගන්ලා දෙන්නේ අම්මා ওই තාලෙට තමයි. පුටුවේ කකුල වදින්නේ. ඒක අඬනවා. අඬනකොට පුටුවට එකක් ගහලා කියනවා හරි හරි මම එයාට දඬුවම් කරා. ඔයා අඬන්න එපයි කියලා. ඒව තමයි ඉතින් අම්මලා නැලවිලි හරහා දෙන දේ. ඒ පරිදි එච්චර දොස් කියන්නේ නරකයි. මම මේ නිකන් උපමාවට ගෙනල්ලා පෙන්නන්නේ. ඉතින් ඒක නිසා අනත්තම් මේ අචරීති තං කුතිත්ත ලබ්භාති ආඝාතම් පටිවිනේති මට අනත්තේ කෙරුවයි කියලා කොහොම ලබන්න දෙයක එතනත් ආත්මයක් නැත්තම් මෙතනත් ආත්මයක් නැත්තම් ගලක් ගලක් හැප්පුණා වාගේ සද්දයක් ඇවිල්ලා මගේ හැප්පුණා. ඒකට ඇයි මම මේ ආඝාතයක් පටි බැඳගන්නේ? එතකොට වෙන්නේ මොකද? යෝගාවචරයේ පැත්තෙන් අර පිට ගිය හිත කැඩිච්ච සතිය නැවත අරමුණට ගන්නවත් බැරි වෙනවා කොරස් කටේවත් අත දාගන්න බැරුව යනවා. මේ ආඝාත පටිවිණිය කියන මේ විපස්සනා උපක්‍රමයේ තේරුම් ගත්තා නම් එයා තරහ යනකොටම දැනගන්නවා මේ තරහ යන්න නම් අවිද්‍යාව තෘෂ්ණාව දෙක තියෙන්න ඕනේ. අවිද්‍යාව තමයි ඒ සද්දේ මටම කරපු එකක් කවුරු හරි සැලසුම් කරලා මට කරපු කරදරයක් කියලා හිතන්න. එහෙම නැත්නම් මේ භාවනා කරන මමෙක් කියලා ආත්මයක් තියෙන්න ඕන. ඉතින් අපට පුළුවන් නම් පිට කෙනෙකුට සද්දයක් ඇති වුණාට පස්සේ පිට කෙනා තරහ යන්න වගේ තමන්ගේම තරහ දිහා බලලා හරි දැන් මෙතෙන් තරහ යන්න පුළුවන් ඕක පොඩ්ඩක් අමතක කරලා මං ආයෙත් අරමුණට ගියොත් ඊට පස්සේ ඒ යෝගාවචරය හුත්තටම කමඨාන සුද්ධ කළා හුරු කෙනෙක් විදිහට නැවත අරමුණට යනකොට කරදරයක් නැතුව අරමුණට යන්න පුළුවන් නම් අර සිද්ධිය ඉවරයිනේ ඒක නිසා කියනවා මේ සිද්ධිය වෙන්නේ ඉස්සලත් හිටියේ සතිය නම් සිද්ධියට පස්සෙත් තිබුණේ සතිය නම් අතරමැද ආඝාතයක් එන්නේත් නැහැ එන අකුසල් සියල්ලම අහෝසි වෙනවා කිය. මේක තමයි යෝගාවචරය ඉස්සලාම් වතාවට තමන් තුළ චිත්තසංතානයේ පහළ වෙන අකුසල් එතනම ගෙවන් කිරීමේ ක්‍රමයක්. ඒකට කියනවා ditta ධම්ම වේදිනී වශයෙන්ම පහු යන්න දෙන්නේ නැහැ. වාර්තාගත වෙන්න දෙන්නේ නැහැ. ඒක එතනම මකලා දාන්න. ඉතින් මේක ටිකක් නෝන්ජල් කමක් වගේ පේනවා. මොන කරදරයක් වුණත් මම ගණන් ගන්නෑ මම සතියට යන්නේ කියලා. ඉතින් ඒක නිසා යෝගාවචරය මාන්නක්කාරයෙක් නම් එයාට මේක භාවනා උපදේශයක් විදිහට තේරෙන්නේ නැහැ. කමඨහනක් විදිහට තේරෙන්නේ නැහැ. එයා කියන්නේ මේ ලියුමක් කියලා දාන්න ඕනේ මේ සද්ද කරන්න එපයි කියලා. වැඩමුණු සංවිධානයේ කියන මීට පස්සේ සද්ද කරන්න එපා. මට සද්ද නිසා කැඩුනා. ඉතින් ටික කතා. දිග නඩු. ඊ අරක පැන්තලෙල්ලිගුවා. මකන කැලේ මැකෝ වගේ මකන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක මකන්න පුළුවන් වෙන්නේ විශේෂ භාගීය මට්ටමට සතිය දිනුනෙච්ච කෙනාට. ඉතින් ඒක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සතර සතිපට්ඨාන සතිය ඉන්ද්‍රිය සතිය යනකම්ම ඒ යෝගාවචරයට මේ යන සතියට බාධා වෙච්ච ගමන් තරහ එන්න ඉඩ තියෙනවා. ඒක සාධාරණීකරණය කරන්න පුළුවන්. නමුත් යම් දවසක ඉන්ද්‍රිය සතිය බල සතියක් බවට පත් වෙනකොට එයා උත්සාහ කරනවා සතිය කැඩුනට තරහ නොවී ඉන්න. පමාදේ න කම්පතිටි සති බලං කියලා පරිසම්බිදා මාර්ගය ලියලා තියෙනවා. පමාවක් වෙනවා මගේ හිත අරමුණේ ඉඳලා ආනපන ඉඳලා සද්දෙට ගියා. නැත්තම් වේදනාවට ගියා. හැබැයි මං කම්ප වෙන්නේ මම සැලෙන්නේ නුරුස්නා ගති පහල කරන්නේ අනේ නුඹ නොදකින් කියලා හිතන්නේ නැහැ. එතකොට මේ කම්පා නොවීමේ ශක්තිය ඒක සඳහාම ලැහත් වෙලා ගිහිල්ලා භාවනා කරපු කෙනාට තේරුම් ගන්න පුළුවන්. එහෙම ලැහැස්තියක් නැති ගිය කෙනාට අනිවාර්යයෙන්ම මිදිතනින් වතුර බැතයේ කේන්තියක් ඇවිල්ලා එතනින් බහලා යනවා. ඔක්කොම භාවනා ඉවරයි. අර Taman කරගෙන ආපු ಗುಣ ශරීරයත් මේකෙන් බාධා වෙනවා. ඉතින් ඒ නිසා අපි භාවනා කරනකොට ඉස්සල සතිය පිහිටවලා එතන පටන් ගන්න වෙලාවේ ආධුනිකයෙක් වශයෙන් අපි බොහොම ආමාරුයි මේ අරමුණක් එක හාදකමක් පවත්තලා සතිය පිහිටුවගෙන කවදද ලෑස්ති වෙන්නේ මේ සතියත් අනිත්‍යයි මේ සතියත් වෙනස් වෙනවා ඕක නොවෙනස්ව පවත්තන්න මම වීරේ මම අයියා වෙන්න ඕනේ අක්කා වෙන්න ඕනේ කියපු කෙනාට ආඝාතය අනිවාර්යයෙන්ම එනවා. ඒ නිසා සතිය පැත්තෙන් විස්තර කරනවා නම් මේ සතියත් අනිත්‍යව වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වුණාට සතියට ස්ථිරහණියක් වෙලා නැහැ. ආපහු ගෙනත් තියන්න පුළුවන්. ඒ නිසා අපි හිතමු දැන් සභාවකටනේ මම මේ කතා කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවා. මං අනිත් දවසේ මේ භාවනා කරනකොට හිත පිට ගියාට ලුස්නා ගතිය ආවට මම උත්සාහ කරන්නේ හිතනක් කරගන්නේ කුරුවල් කරගන්නේ නැතුව ආපහු අරමුණට ගෙනත් කියලා බලනකොට නැවත අරමුණ හොඳට කරදරයක් නැතුව සතියට පිහිටවන්න පුළුවන් කියලා මේ පැත්ත රචනා කරන කෙනෙක්ගේ රචනය පොඩ්ඩක් අහගෙන ඉන්න හිතනයි පුළුවන් උනායි කියලා හිතන්නේ. එයා ලියනවා මම ආනාපාන භාවනා කරා මම ආස්වාසිය ආස්වාසිය කියලා මෙනෙහි කරා ප්‍රසවාසිය ප්‍රසවාසිය කියලා මෙනෙහි කරා ආස්වාසිය වල සීතල වෙනවා ප්‍රසවාසිය උණුසුම වෙනවා මේ මා ආත්මපාන 10ක් තප්පර 10ක් විතරට ඔන්න සද්දයක් ආවා ඒසොට මම දැනගත්ත මගේ හිත තවදුරටත් ආනාපාන නෙවෙයි කියලා මම එතකොට හිතන රක් කරගන්න නැතුව ද්වේෂ කරන්න නැතුව මම බැලුවා මේ සද්දේ ඉන්න ගමම්ම මට නැවත ආනාපාන යන්න පුළුවන්ද කියලා ගියා ගිහිලා බලන කරදරයක් නැතුව ආය ආනපාන යන්න පුළුවන් වුණා කියන එක කෙනෙකුට ලියා ගන්න පුළුවන් තරමේ පැහැදිලිකම පටබේරිලක් තියෙනවා නම් ඒ මනුස්සයා ඒකාන්තයෙන්ම සෝවාන් මාර්ගස්ත පුද්ගලෙක් කියලා කියනවා. නැත්නම් භාවනා මේ දුෂ්කර භාවනා ගමනේ 50ක් ඉවර කරපු කෙනෙක්. වෙන්න තියෙන ආඝාතය ලෑස්තිලා ගිහිල්ලා පිළියම් කරලා ඒ පිළියම ප්‍රත්‍යක්ෂණය කරලා මට නැවත අරමුණට එන්න පුළුවන්. මෙන්න මෙහෙමයි මම අරමුණ දැක්කේ. කියන එක ලියා ගන්න පුළුවන් නම් ඉතින් එයා අපි කියනවා කුශාග්‍ර බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම ඇත්තටම නිවන් දකින්න ඕන කෙනෙක්. ඒ වගේම ඇත්තටම සංසාරේ බය දන්න කෙනෙක්. මේ කැසයි කියලා හෝ වැස්සයි කියලා හෝ තරහ එන්න හිත තියෙනවා. නමුත් තරහ આવොත් උඹයි ගෙවන්න ඕනේ. උඹයි අපායට යන්න. මේක ටිකක් රිදෙන්න මෙහෙමයි කියන්නේ. වදින්න මෙහෙමයි කියන්නේ. කොනහන්න මෙහෙමයි කියන්නේ. ඔය සද්දේ gedara හිටියට වුණාට ඔච්චර තරහ යන්නේ නැහැ. සද්දෙට තරහ යන්නේ සිල් ගත්තට පස්සේ. සිල් දුන්නට විශේෂ තරහ යෑමේ අයිතිවාසිකමක් තියෙනවා. පව් අපා. දැන් පන්සිල් ගත්ත එකනට වැඩිය අටසිල් ගත්ත එකනට තරහ යනවා වැඩි. අටසිල් ගත්ත එකනට වැඩිය නවසිල් දසසිල් ගත්තට පස්සේ හොස්සලකින් මැස යන්න බෑ. නවසිල් දසසිල් ඉඳලා සාමනීරින්ලා උපසම්පදා වුණානේ. අනේ අම්මේ කිට්ටු කරන්න බෑ. පුදුමාකාර තදවිල්ලක් තද වෙන්නේ. දැන් මේක තවදුරටත් සෝවාන් වෙනකොට වැඩි වෙයිද අඩු වෙයිද කියලා මට සැකයක් තියෙනවා. ඉස්සරහට යන්න යන්න මේ අපි මේ මම මමගේ කෙනෙක් භවනා කරනකොට සද්ද වෙන්න බෑ. දැන් গিදරි ඉන්නකොට නම් කම්මලේ බල්ලට හේන ගැහුවට ගාණක් නැහැ කියලා ඒකේ නම ඔයිට වෙඩි බුරනවා. කෑකොත් සංගහනවා. දැන් මෙතනදී ආවට පස්සේ කවුරු රහියෙන් උස්මක් ගත්තත් කැසක් ඇත්තත් වැස්සක් වැස්සත් මේක කවදද අපිට තේරෙන්නේ අපි යම් සීලයකට යම් සතිමත් මට්ටමකට යම් ප්‍රණීත භාවයකට යම් දියුණුවකට යනකොට අපිට පුංචි දීපවා ඉද්දන ගතිය වැඩි වෙනවා. රිද්දන ගතිය වැඩි වෙනවා. කුප්පන ගතිය වැඩි වෙනවා. ඉන්ජන ගතිය වැඩි වෙනවා. මෙන්න මේ වැඩිවීම මම භාවනා කරපු නිසා එකක්. වසයෙන් අරගෙන ඒ භාවනාවේ දියුණුවක් මිස ඒකට බාධා කරන කෙනාත් එක්ක ගැටෙන්න යන ගන්න ගියොත් අපිට බුදුන් කෙරේ සද්ධාව තියනවාද කියලා සැකයක් එනවා. ධර්මයේ කෙරේ සද්ධාව තියනවාද කියලා සැකයක් එනවා. සංඝයා කෙරේ සද්ධාව තියනවාද කියලා සැකයක් එනවා. සීලය පිළිබඳ සැකයක් තියෙනවා. නමුත් කවදා හෝ මේ ආඝාත පැටවිණිය අහලා අනත්තම් මේ අචරීති තං කුතෙත්ත ලබ්භාති ආඝාතම් පණීති. මට රිදුණා තමයි. එයා මට කලිමුත් රිදවල තිබුණා තමයි. මං කොහොමද එතන ආත්මයක් දකින්නේ? මං හිතෙනින් දන්නේ මේ භාවයක් ඇවිල්ලා මට වැදුනා ස්වභාවයක් ඇවිල්ලා මට වැදුනා ගතියක් ඇවිල්ලා වැදුනා මිසක්කා පුද්ගලයෙක් නැහැ. එතකොට මමත් මෙතන පුද්ගලයෙක් ඉන්නවනම් තමයි රෙදෙන්නේ. ඒක නිසා ධික කතාවකට මම අහුම්කන් දුන්නා පැවිදි වෙන්න ඉස්සෙල්ලා. ඒක මම හිතන්නේ වෙන සාහිත්‍යවල තියෙන එකක් තොටියෙක් හොඳටම හැඳ වෙලා අන්තිම ගමන එහා මේ යුරේ ඉඳලා මේ යුරට එනවා. ඉතින් එයා තොටි මේ මේ තොටියන්ගේ කවි පාරු කවි කියලා කියන්නේ. මුදුවට පාරු කවියක් කියලා පොඩ්ඩක් ගහලා බඩුවේම දාගෙන සින්දුවක් කියාගෙන එනකොට වෙන ඔරුවක් ඇවිල්ලා හැප්පෙනවා. දැන් මිනිස්සු පේනව පේන මන්දාරමෙන් සමා වෙන්න ගොම්මනේ. අර මනුස්සයා තිත්ත ගුණ හරපෙන් බයිනවා. දැන් මේ හැන්දෑවේ ෂෝක් එකට මෙහා පැත්තට එනකොට ඔරුවක් ඇවිල්ලා වදිනවා. එහා ඔරුවේ කවුරුත් බනින්නේ නැහැ. ඊමන්ච හොයලා බලනකොට ඒක නිකන් ගඟේ පාවිලා යන අතෑරපු ඔරුවක්. දැන් අර මැඩ බැන මනුස්සයර මොකද වෙන්නේ? එහා පොරුවේ ආත්මයක් තිබ්බනම් හබලෙන් ගහන්නේ. හබලෙන් ගහන්නේ. දැන් එහා පොරුවේ ආත්මයක් නැහැ. දැන් කවුරු එක්කද රණ්ඩු කරන්නේ? භාවනා කරපෙන්නත් බනින්නේ එහා ඔරුවේ ඔරුකාරයෙක් ඉන්නවයි කියලා තමයි. ඇත්තටම ඔරුව නෑ මේ කවුද අතෑරපු ඔරුවක්. ගඟ දිග ගහගෙන යනවා. ඉතින් මට හිතෙන්නේ මේ මම මගේ ඔරුවට ඇවිල්ලා ඇප්පුනේ මොකටද කියලා. ඇත්තට මේ ඒ ඔරුවත් ආවිතෝ ඇවිල්ලා මගේ ඇප්පුනේයි කියලා. නමුත් බැන්න නම් තිත්තුකුණ වරපෙන්. රැව්පේ රැව් දීලා Tamanටමනේ ඇහෙන නිසා අපි දවස පුරාම කාට හරි බනිනවා නම් දවස පුරාම කාට හරි ද්වේෂ කරනවා නම් ඔක රැව් පිටරක් දීලා Tamanට එනකම් පොඩ්ඩක් ඉන්න අපි කාට හරි කබරගොයා තලගොයා කර ගන්නවා කණ්ඩෝනවට. ආඝාතේ බැඳ ගන්නවා මේ මට මේ අනර්ථයක් කරා. අනර්ථයක් කරනවා. නැත්තම් අනත්යක් කරાવી කියලා. මේක දිගට ඕම් මිනිසයාගේ ඇහැට වැටිච්ච කුණක් වගේ අවදින් ඉන්න හැම වෙලාවෙම පුත්තජනය තුල තියෙනවා. එයා ඕන කෙනෙකුට කුප්පන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී මතක් කරනවා අකුප්පාමේ චේතෝ විමුක්ති. මගේ මේ චේතෝ විමුක්තිය කාටවත් කුප්පන්න බෑ. ඔරුවට ඔරුවක් ඇවිල්ලා වැදුනට ප්‍රශ්නකුත් නෑ. සද්දයක් කාට කිපෙන්නෙත් නෑ. වේදනාවක් කාට කිපෙන්නෙත් නෑ. හිතවිල්ලක් කාට කිපෙන්නෙත් නෑ. සතිය කැඩුනට කිපෙන්නෙත් නෑ. සතිය ආවයි කියලා සතුටු වෙන්නෙත් නැහැ. අන්න එතෙන්දි ගියාට පස්සේ කියනවා විශේෂ භාගීය ධර්ම කියලා. ඉතින් අර කරන්න බැරි වෙන්න හේතුව සාසනික සාන්තියක් හිතට වැදෙලා නැති කෙනා පුදුම නුරුස්නාසුලු පුදුමාකාර මාන්නකින් ජීවත් වෙයි. ඉතින් ඒක නිසා එයාට පොඩ්ඩක් හරි ඔස්සලගේ මැස්ස ගිය ගමන් පුදුම කේන්තියක් ගන්නවා. ඉතින් කොච්චර දැනුම තිබුණත් ඒ මනුස්සයාට කේන්ති යනවා නම් ප්‍රඥාවන්තෙක් කියන්නේ. නිසා කියනවා අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං. දයා ක්ෂමා ਸਰව ජනප්‍රියත්වං. නිර්ලෝභී දාතා බයශෝක මුර්ති මුක්ති ප්‍රඥා ඒතානි දස ලක්ෂණානි. ප්‍රඥාවන්තෙක් නම් අක්‍රෝධේ තියෙන්න ඕනේ. අක්‍රෝධ වින කෙනා ආරෝග්‍යී තමයි. මේ ක්‍රෝධය තමයි අපේ සීළු රෝග වලට හේතුව. ඒකත් මේ මේ නව ආඝාත වස්තු නෙවෙයි. මේ නව ආඝාත වස්තු ඉවරුනාට පස්සේ නා දත වෙනි අස්ථාන කෝපය කියලා එකක්. මොකක්වත් හේතුවක් නැතුව තරහ යනවා. අර ඒකෙට හැපි හැපි තරහ යන මනුස්සයට නිකම්ම නිකන් තරහ යන ගතියක් වෙනවා. සමහර විටක ගිය ආත්මේ තියෙන ඉඳලා ආපු අනුශේධ ධර්මයක් නිසා වෙන්නේ නැති. ඒකට බේත් නැහැ. මෙව්වට බේත් තියෙනවා. මේ කීතයි මට අසෝලා අනර්ථ කිරුවා කරනවා කරાવી. ඒකට ඒ අනර්ථේ නැති කරලා හරි ඒ බබා වර පුටුවට ගහලා හරි සනීප කරොත හැකියි. නමුත් අස්ථාන කෝපේ කියන එක අල්ලන්න බෑ. ඉතින් බටහිර මානසික විද්‍යාව කොච්චර තටමැව්වත් හිතේනවද පුළුවන් වෙයි කියලා ওই තියෙන මානසික සාහන බටහිර මානසික විද්‍යාවෙන් විසඳන්න පුළුවන් වෙයි කියලා. මේ මනස කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව මේකේ තියෙන මේ වංචනික ධර්ම දන්නේ නැතුව ෂටගතිය දන්නේ නැතුව ඊට වැඩි අවුරුදු 2600 කට ඉස්සෙල්ලා දරුවචනාංශයේ දීපු මේ විග්‍රහයත් එක්ක බලනකොට කොච්චර භවනා කරත් මොන දෙයක් වුණත් මං ගැටෙන්නේ නැහැ. මං අවිරුද්ධව ඉන්නවා. ගැටුනොත් ඒක මගේ දෝෂයක්. මවන්නේකට ගැලපෙන්නේ කියලා ඒකට ද්වේෂ නොකර සිටීමට අපිට කටපුරා කියන්න පුළුවන් මෛත්‍රිය කියලා. දැන් අපිත් මෛත්‍රී කරනවනේ. මේ ඉන්න ඔක්කොමල මම හිතනවා මට වැඩිය මෛත්‍රී කරනවා. ඒ මෛත්‍රී කරන්නේ කොහොමද? සීල සත්‍යෝ නිදුක්කත්තා නිරෝගීත්වා සූපත්ත්වා අල්ලපු ගෙදර පරට්ටිය ඇර. සීල සත්‍යෝ නිදුක්කත්තා නිරෝගීත්වා සූපත්ත්වා අල්ලපු ගෙදර පරට්ටිය ඇර. ඔච්චර තමයි මෛත්‍රී කියන්නේ. ඕක තමයි උගන්වන්නේ නැද්ද කියලා අහනවා නීසරණවනේ. නෑ අපි උගන්වන්නේ නෑ. අල්ලපු ගෙදර පරට්ටිත් එකයි මාත් එකයි උහිට මිට වැඩි හොඳයි ඉඳගෙන ඉන්නකොට ජොලිය ඉඳගෙන ඉන්නවයි කියලා දන්නවනම් කිසි දෙයකට තරහ යන්නේ සද්දයි වුණත් වේදනාව ආවත් සතිය පිහිටියත් නැතත් අපි ආඝාත පටිවිණය කරනවා නම් ඒකට කියන්නේ අවේරෝ හෝමි වෛර කරන්නේ වෛර කරන්නයි පෙට්‍රල් පුච්චෙන්නේ වෛර කරන්නයි උපක්‍රම ඕනේ වෛර නොකර ඉන්න මොන උපක්‍රමයක්වත් ඕනේ නැහැ ඒක නිසා සතියෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම එහෙම නැත්නම් සත්‍ය ආගය කරන හැම චිත්තක්ෂණේ අපි මුළු ලෝකෙටම සාන්තියක් ඇති කරනවා. මුළු ලෝකෙම මෛත්‍රී කිරීමක් කරනවා. මේ රත් වෙන ලෝකේ මේ පෘථිවිය සීතල වෙන්නේ භාවනා කරන අය නිසා. එක මිනිසෙක් එක චිත්තක්ෂණයක් සතිමත් වෙනවා නම්, එක මිනිසෙක් එක චිත්තක්ෂණයක් වෛර නොකර ඉන්නවා නම් මේ ලෝකෙ හිමීට සීතල වෙනවා. එහෙම නැතු මේ පිස්සු පිහට්ටෝ මේක හනුමගේ වලිගේ ගිනි තිබ්බා වගේ මේ දුවන දිවිල්ල හැටියට මේ පුච්චන පෙට්‍රල් වල හැටියට මේ බොන සිගරට් ප්‍රමාණය හැටියට මේ කොහොම සීතල වෙන්නේ? සීතල වෙන්නේ නැහැ. සීතල වෙන්නේ භාවනා කරන කෙනා කවුරු පෙට්‍රල් පිච්චුවත්, කවුරු සිගරට් බිව්වත්, කවුරු මොන මේ පරිේශන කරත් පාඩි වෙලා ආඝාත ප්‍රතිවිනේ බලනවා. මම මේ භාවනා කරමින් යන වෙලාවේ මට හරස් කපනවා මොකක් හරි හරස් කැපෙනවා. අන්නේ හරස් කැපෙන වෙලාවේ මම ලෑස්තිලා ගිහිල්ලා පහළ වෙන්න ඉඩ තියෙන ආඝාතය වනස් හිතවිල්ල මම එන්නකොට ගැළපෙන්නේ නැහැ. මේට වැඩිය දෙයක් කැප කරන්න උනත් ඇස්සිස්මස්ලේ දන් දෙන්න උනත් එහෙම නැත්නම් සාන්තිවාදී උපාසක තාපස උද්දේශනාසී කකුල් කපද්දී අතපය කපද්දී ඒ රජ්ජුරෝ කෙරෙහිවත් තරහක් ඇති කරගත්තේ නැහැ. බුදුරජාණන්සේ සචේ උපජ්ජති කෝදං උපක්‍රදයක් ඉපදුනන සරේ සරේයාද කකචූපමන් කියලා තියෙනවා. හරස් කීතෙන් Taman දෙකට කපලා කපද්දී දෙන්නේ මෛත්‍රී කරනවා නම් බුදුආමරෙන් ගෝලෙක් නෙවෙයි. සමා වෙන්න වෛර කරනවා නම් මෛත්‍රී කරනවා නම් කිව්වම ඉතින් අප්සෙට් නෙවෙයි. ඒක නෙවෙයි හරහක් කියතිකින් තමයි දෙකට කපන ඒ දෙන්නෙකුටවත් මෛත්‍රී කරනවා නම් අපි බුදුන් කෙරේ ශ්‍රද්ධාව පිහිටියා වෙනවා. අමාරු බව නම් හැබෑ. අමාරු බව හැබෑව. නමුත් ඒක කියන්නේ අපි මේ මේ භාවනා කරන කෙනෙකුටනේ සතිය පිහිටවපු කෙනෙකුටනේ සතිය යම් ප්‍රමාණයෙන් ගිය කෙනෙකුට කියනවා වැඩිපුර අධ්‍යාපනයේ පිණිස උසස් අධ්‍යාපනයේ පිණිස කියනවා මේ හදාගත්ත සත්‍යය කැඩුනයි කියලා තරහ වෙන්න එපා. තරහ නොවි නැවත සැරයක් බලන්න ආපහු අරමුණේ හිත පිහිටවන්න පුළුවන් කියලා. පිහිටවන්න පුළුවන් කියන දවසේ ඒක සාමාන්‍ය සාහිත්‍ය රචනා විලියන්නේ සාහිත්‍යකුතේ නැන්නේ ඒකට අපි සමාව දෙනවා. ඒක සමාව දුන්නට බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. විශේෂ භාගී ධර්මයක් වෙන්න සමාව දීලා ඒක පාපොච්චාරණය කරන්න කියන සභාවක් ඉදිරියට ගිහිල්ලා මට මේක නිසා තරහාවක් ආවා මම දැනගත්ත මගේ හිතේ තරහව තියෙනවා කියලා මම ඒක වැඩිුවේ නෑ මම ඒ විනෝඩ අරමුණට ගියා ගියාට පස්සේ බලනකොට අරමුණ බොහොම සාතරව වැඩේ කරගෙන යන්න පුළුවන් ඒ නිසා මම හොඳටම දැනගත්තා මේ හිත පිට යෑමෙන් පොඩ්ඩක් තරහ ගියට කෙලෙස් ඉපදිලා නෑ ඉපදිච්ච කෙලෙස් සියල්ලම අවෝසි වෙලා තිනවා මට හොඳට අරමුණට යන්න පුළුවන් වුණා කියලා ඒ දේශනාව එක්ක කියන්නේ දේශනා කරනවා කියන්නේ ලිඛිතව දෙන්න ඕනේ. ප්‍රකාශ කරන්න ඕනේ. අන්න එදාට එනවා මේ මුල් ලෝකේ තියෙන සියලුම පව් මකන්න පුළුවන්. සියලුම පව් මකන්න. වෙන වෙන විදියකට කියනවා නම් අනුම් කරන පවත් මකන්න පුළුවන්. ඒක කොච්චරද කියනවා නම් සරුවච්චන් වහන්සේ බුදු වෙනකොට කිසිම කෙනෙකුට සරුවච්චන් වහන්සේ ගැන හිතලා පව් කරගන්න බෑ. සරුවච්චන් ගැන කතා කරලා පව් කරගන්න බෑ. සරුවච්චන් වහන්සේ ගැන ක්‍රියා කළා පව කරගන්න බැරි ධර්මයට පාරමිතා පුරනවා. ඒක තමයි සවාසනා සකල ක්ලේශ දුරු කරනවායි කියලා කියන්නේ. රහතන් වහන්සේ නමකට එච්චරම දඟලන්න ඕන කමක් නැහැ. රහතන් වහන්සේ නමක් නිසා වෙන කෙනෙකුට පව කරගන්න පුළුවන්. කටකතන්දරේ යන්න පුළුවන්. දොස් කියන්නේ ඉඩ තියෙනවා. සරුවචනාසිට වෙන්න බෑ. ඒ තරම්ම පාරමිතා පුරලා තියෙනවා. මේ වානර ජාතකයේ ඉන්න වෙලාවේදී මිනිස්සෙක් කැලේ ඇවිදිනකොට විශාල මණික් පතලක් වගේ එකට වැටිලා උත්තටම අමාරු වෙනවා. අමාරු වෙලා දවස් ගාණක් ඉඳලා කණ්ඩත් නැතුව ඉන්න වෙලාවේ ਸਰවචනාන්දේ ඒ ආත්මෙ ඉඳලා තියෙන්නේ වානර කණ්ඩායමක නායකෙක් විදියට. මහා වානරයා බලනකොට වැට මිනිස්සෙක් වැටලා ඉන්නවා. ඉතින් මෙයාත් හොඳට අයිය හත්තේ තියෙන වානරයා එතන ඉතින් මේ මිනිහා කොට දාන්න ඕනේ. ඊට පස්සේ දැන් විශ්වාස කරන්න බෑනේ. ඒක නිසා වලට බහැලා. දැන් මේ මිනිස්සයා කලන්ත හැද වැටලා ඉන්නවා. ඒ තරමේ ප්‍රමාණය ගලක් උළු කරට අරගෙන නැග්ගලු වැල්වල එල්ලි එල්ලි එල්ලි ගලේ ඇදලා දැම්මට පස්සේ විශ්වාසයිලු මෙච්චර ගලක් උස්සන්න පුළුවන් නම් මේ මිනිහා පුළුවන් කියලා. පස්සේ ආයෙ වලට බහැලා හොඳට ටික විවේක අරගෙන කරේ තියාගෙන දනිපනි ගාගෙන කොහොම හරි ගොඩට ගෙනත් දැම්ම. ගොඩට ගෙනත් දාපුවාම දැන් කලන්තේ. දැන් එතනම දපලා හිටිය. ඒතර අර කලන්තේ ඇල්ලේ ඉන්න මිනිස්සයාට පණ ඇවිල්ලා. ඌ කල්පනා කරාලු දැන් දවස් ගාන කණ්ඩ නැතුව හිටියා. දඩේමක් හොයාගන්න බෑ. ඒ නිසා ගලක් කරනවා වඳුරගේ ඔළුවට ගැවලු වඳුරා මරනවා. ඒතර වඳුර එක පාරට දැක්කලු මොකද්ද එකක් වැදුනා ඔළුවට ඔළුවේ පළාතක් ගිහිල්ලා ඔළුව අල්ලගෙන පැන්නලු ගහකට. ගහලා බලනකොට මේ Taman ගොඩ දාපු මිනිස්සයා තමයි ගහලා තියෙන්නේ. මේක ඉතින් ගිහි ජීවිතේ 100 100ක් ෂුවර්. ඕනම කෙනෙකුට උදව්වක් කරන්න බඳ උ ගහනවා ගහනවා ගහනවා ගහනවා. ඒක මම හොඳටම දැකලා තියෙන එක. අපිට ගහනවා නම් ගහන්නේ අපේ එකෙත් තමයි. දෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝ. අපි ප්‍රේම කරපු කෙනෙක් තමයි අපිට ගැහුවා නම් ගහන්නේ. මේ නෑ රටේ ඉන්න මිනිහ කදාත් ගහන්නේ. කොහොම හරි මේ කතාව ඇත්තක දාන්නකෝ. දැන් මේ ගොඩ දැම්මට පස්සේ දැන් අර මනුස්සයාට පොඩක් පණවිල්ල තියෙනවා. මේ වඳුරගේ ඔළුවෙන් ලේනවා. දැන් ආයෙත් වඳුර කල්පනා කරාලු. දැන් මෙයාක මෙතන අතහැරියොත් මූට යන්නේනම දන්නේ නැහැ. ඒ නිසා ඌට කිව්වලු මං ගයින් ගහට පැනගෙන ගම පෙන්නන්නම් ලේපාර දිගේ වරෙන් කියලා. කියලා ගිහිල්ලා ඒ තමන්ට ගහපු ආඝාත කළ යුතු මේ මිනිස්යාට ගම පෙන්නවලු ඒකල අදිෂ්ඨාන කරාලු මං කවදා හරි බුදු වෙච්ච දවසක මං වෙනුවෙන් කිසි කෙනෙකුට පවක් කරගන්න නොලැබේවා. ඒක සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය නැහැ. නමුත් බුදු කෙනෙක් කියන්නේ කවුද කියන එක හොඳට තේරෙනවා. එහෙම හිතක්වත් ඇති කරගන්න බෑ. ගලෙන් වදිනකොට නම් බයක් ජීවිත ආතාවක් එන්න ඇති. මොකද ගහකට පැනපු ගමන් අර ගහපු මනුස්සයාටත් ලේ පාර දිගේ ගමට යන පාර පෙන්වනවා. මේ සාස්තුන් වහන්සේ විතරයි මුළු ලෝකෙම ද්වේෂය කියන එක ත්‍රිපිටකයේ කිසිම තැනක සඳහන් නැහැ. අනික හැම සුද්ධ ලියවිල්ලක්ම කියවන්න අන්‍යාගමිකයන් මරපියව පොඩි උන් අරන් ගහපියව ගලක විනාශ කරපියව කියලා සුද්ධ ලියවිලි සුද්ධටම ලියලා තියෙනවා. ඒගොල්ලෝ දැන් මේ දවස්වල අර්ථකථන දෙනවා. ඇයි එහෙම උනේ කියන්නේ? ඔය කියන එක නා ඒ තරම්ම සාන්තුරයක් නා ਸਰබලධාරී කෙනෙක් නම් ඇයි මේ Tamange ආගමට ආපු නැති කෙනා පහත් කළ සලකන්න කියලා. මේ ත්‍රිපිටකයේ ඕන තැනක උස්සලා බලන්න බුදුරජාණන්සේ එහෙම එකක් කිසිම තැනක සඳහන් කරලා නැහැ. හිතා ගන්න අමාරුයි අද මේ බෞද්ධයා මූලධර්මවාදී වෙලා මේ අරයට මෙහාට කැති පොරෝ උස්සනකොට මේ මිනිස්සු මොකද්ද මේ රකින්න හදන්නේ කියලා. ඒක නිසා ඒ ඇත්තන්ට මේ මූලධර්මවාදී වෙලා ඔළුවට අරගෙන මේ අනුන්ගේ දොස් කියන එක කරන විශේෂ භාගයේ ධර්ම ගැන කතා කරන්න බෑ. ඒගොල්ලන්ට ආඝාත වස්තු කියලා දෙන්න පුළුවන්. ඔයාලා කේන්ති යන ක්‍රම නමයක් තියෙනවා. ඔය මේ අහවල් ක්‍රමයෙන් තමයි කේන්ති ගිහිල්ලා තියෙන කියලා පෙන්වන්න පුළුවන්. නමුත් එහෙම කෙනෙකුට කියන්න බෑ. සර්වඥ සාසනික සාන්තියක් ලැබිලා තියෙනවා නම් මෙන්න මෙහෙම එකක් තියෙනවා ඔය द्वේෂය නැති කරගන්න පුළුවන්. ඔය द्वේෂය ඇති කරගත්තොත් උඹයි පැලෙන්නේ වෙන කවුරුත් නෙවෙයි. ඒක නිසා ආඝාත පටිවිණයක් තියෙනවායි කියලා ඒ ආඝාත වස්තු කියලා දියුතු එක්කනට ආඝාත පටිවිණය කියලා දෙන්න යන්නත් එපා. ඒක අර්ථයක් ඇති වැඩක්. ඒක දෙන්න ඕනේ අපි අපි අපි දැන්නම සීලයක සමාදන් වෙලා ඉන්නවා. අපි යම් ප්‍රමාණයක් දැන්න සතිය ඇති කරගෙන තියෙනවා. අපිට හිතා ගන්න පුළුවන් කාගේ වැරද්දෙන් හරි කමන්නේ කේන්ති කිව්වොත් මටනේ කේන්තියක්. ඒ නිසා අටුවාචාර්ය මහන්සිය සඳහන් කරනවා කාට හරි කේන්තියක් ආවනම් කාට හරි ද්වේෂයක් ආවනම් ඒක නා වෙන කෙනෙකුට ආඝාතයක් පැටි බැඳගත්තොත් මම ඌව මරනවා. මම ඌව අතපය කඩනවා. අනර්ථයක් කරනවායි කියලා ඒක හරියට අනුන්ට ගහනද තරහ ගිහිල්ලා ගිනිගත් යකඩ බෝලයක් අතර ගත්තා වගේ කියලා. අනිත් එකනට ගහන්න කියලා යකඩ බෝලයක් අතර ගන්න. ඉස්සල්ලාම වෙන්නේ තමන් පිච්චෙන එක තමයි. ඒ නිසා අනුන්ගේ තියෙන ද්වේෂයෙන් කටයුතු කරන එකන ඉස්සල්ලාම තමන් පුච්ච ගන්න. එහෙම නැත්නම් අනුන්ට ගහන්න කියලා අසුචි ටිකක් අතර ගන්න. තමන් තමයි ඉස්සල්ලාම කෙලසෙන්නේ. අන්නේ බව දන්නේ නැති අධ්‍යාපනයක් අද ලෝකේ තියෙන. අද මුළු අධ්‍යාපනයේම තියෙන්නේ අනික් කට්ටියට ඉක්මොල පරේලා යන්න හදන. ඒ යන ක්‍රමයේ යනකොට තමන් ඒක දිනුවත් පරාදයි, පෙරදුනත් පරාදයි. ඊට වැඩිය පුළුවන් ද කියන්නේ මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන කිසිම අධ්‍යාපනයක් ඕන කරන්නේ අපිට සාසනික සම්පත්තියක් තියෙනවා. අධ්‍යාපනයේ යාට බාධාවක් කරන්නේත් නැහැ. අධ්‍යාපනයේ ආලං ආඩම්බරයක් කරගෙන ඉන්න පුළුවන්. හැබැයි මේ අධ්‍යාපනයේ නිසා අන් එන්නේ මේ අධ්‍යාපනය නිසා anu කැපිපෙන්න හදන්නේ නැහැ. මේ වගේ දෙයක් මේ අද තියෙන අධ්‍යාපනය කොහොමඩක්වත් හිතා ගන්න බෑ. මේ වගේ දේවල් උගන්වපු සරුවචනාංශිකේ සාසනය තමයි අපි ඒක පැත්තක දාලා මේ බටහිරින් එන අධ්‍යාපන ක්‍රමයකට දැන් මට උනේ අපි 10 පන්තියෙන් පස්සේ බුද්ධ ආගම විෂයක් වශයෙන් ඉගෙන ගත්තේ නැහැ. ඒ මොකද අටේ ඉඳලා අපිට විද්‍යාව ඉගෙනනවා. විද්‍යාව ඉගෙන ගන්නකොට සිංහලයි බුද්ධ ආගමයි විෂයන් දෙක අතරින්න ඕන. කොච්චර සාහසික සැලසුමක්ද කියලා හිතන්න. අවුරුදු 8 ඉඳලා විද්‍යාව කියලා කුණු හරපයක් ඔලුවට දානවා. දාලා 10 පන්ති විභාගයක් තියලා විද්‍යා විෂයන් වලට ගන්නවා. ඊට පස්සේ කියනවා ඒ අයට සිංහල බුද්ධ ආගම ඕනේ නැහැ. ඊට පස්සේ විද්‍යා විෂයන් තමයි දෙන්නේ. ඉතින් ඒ ජන ඒ පිරිසක්නේ දැන් ඔය අද ලංකාවේ රජ කරන්නේ. ඕකට ඒ සාමාන්‍ය විද්‍යා පොත් ටික ලියපු EW අධිකාරම් මහත්තයා අවසාන කාලේ පුදුම කනගාටුවකටපත් වුණා. ඒ කාලේ හැටියට හිටපු හොඳම විද්‍යාඥයා තමයි අපිට ඒ සාමාන්‍ය විද්‍යා පොත් ටික පරිවර්තනය කරලා මේ මහත්තයා තමයි එළියට දැම්මේ. අන්තිම වෙනකොට මේ මහත්තයා පශ්චාත්තාප වුණා. මම තමයි මේගොල්ල මේ නොමගරින්ද සුද්දාගේ පොත් ටික ඉංග්‍රීසියට දාලා දුන්නේ. නමුත් තාම ලංකාවට ඒක තේරිලා නැහැ. තාමත් අපි ඉක්මනටම අපේ දරුවන්ට විද්‍යාව උගන්වන්න හදනවා. ඉතින් අපේ කේමානන්ද සාංශය අහනවා ඕකටත් විද්‍යාව කියනවා නම් බුදුරජාණන්සේ හොයාගත්ත විද්‍යාවට මොකද්ද දෙන නම? ආලෝක උදපාදි, විඥා උදපාදි, පඤ්ඤා උදපාදි. ඒකට බුදුරජාණන්සේ ඉගෙන ගත්ත විද්‍යාවේදී ආඝාත පටිවිණය. මේ කියන නවීන විද්‍යාවේ ආඝාතයමයි. වෙන මොකක්වත් නැහැ. කොහොම හරි කරලා ඔබ ඉස්සරහ මේ සටන තියෙන්නේ. ඉතින් අපි ඒක මේ ඒ ලෝකෙක හැදිච්ච අපට උනත් බුදුහාමුදුරු දෙන විශ්වාසය තමයි අපිට ආඝාත පටිවිණය කරන්න ඕනේ නම් විශේෂ භාගී අභ්‍යාසයක් තියෙනවා. ඒ මොකද රූපයක් බලනකොටම සද්දයක් අහනකොටම ගඳක් රසක් පහසක් බලනකොටම ඒත් එක්කම යම් තැනක නුරුස්නා ගතිය පහළ වුණා නම් එතනින් තමයි කෙලස් පටන් ගන්නී කියලා කල්පනා කරගන්නයි කියලා. චක්කුණා රූපන් දිස්සා uppajjati මනාපං uppajjati අමනාපං. දැන් මේ තමන්ගේ ඇහැ මනාප රූපයක් දකිනවා. නැත්නම් අමනාප රූපයක් දකිනවා. ඉතින් රූපේ දකිනකොටම ඒ කෙනාට මනාපමනාප පහළ වෙනවා. එහෙම නොවුනා නම් රහත් වෙලා තියෙනවා. හැම පුත්‍ජජනයෙකුටම පහළ වෙන දේ උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං කියනවා. මනාව හිතවිල්ල කමනාපේ හිතවිල්ල නැත්නම් අසරමැදි හිතවිල්ලක් කියනවා. මනාපමනාපං කියලා එකට පෙන්වනවා. එතකොට මේ ඒ uppannā වූ මනාපය ධනවනේ රූපය ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් බලන්න කියොත් අංග ප්‍රත්‍යංග වශයෙන් බලන්න ගියොත් අර උපජ්ජති උපදිනුම නාපේ උපදිනුම නාපේ දසදහස් ගුණයකින් වැඩෙන. ඒ නිසා ඒක දැනගෙන ඒ වේලාවට පහළ වෙච්ච මේ මනාපය මේ අමනාපය දෙක පටිච්ච සමුප්පන්නං ඕලාරිකං සංඛතං මේක මෙතන පහළ වුණේ ඊට කලින් තිබුණේ ඒක හේතුඵල ධර්මිකෙන් ආවේ මේක බොහොම ගොරෝසුවට පේනවා මගේ හිත දැන් මනාප වුණා මම හිත අමනාප වුණා මේ ආඝාත පටිවිණේ බණ කියනකොට අමනාප ගැන අපි කතා කරන්නේ ඒක liver වෙලා Taman තුල ඇති වහා ඇති වුණා වූ මේ මනාපේ අමනාපේ දැකලා ඒක පිළිබඳව යන්නේ නැතුව Tamanගේ හිත නැවතත් අරමුණට ගන්න පුළුවන් නම් මනාපමනාප ඇති නොකරන වරමුණට උපදින්න ඉඩ තියෙන නෝපන් අකුසල් නොයිපද වීම පිණිස එයාට අදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන් මනාපමනාප දැනගත්ත ගමන් ඕක දිගේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න එපා අංග ප්‍රත්‍යංග බලන්න යන්න ඔබ පරිසං වෙලා බාප වරමුණට වරේ හිතන්න අරමුණක් අඳුන්ලා දීපු නැති යෝගාවචරයක් නම් කොහෙද ඉන්නේ මොකීට දෙන්නේ එයාට නෑ ආරක්ෂක භූමියක් දිගටම හිත තියෙන්නේ මනාපමනාව කොච්චරක් කර්ම රැස් වෙනවද කියලා හිතන්න අපි කානිවල් එක්ක ඉන්න වෙලාවක් හිතන්නකෝ භෝජන සංග්‍රහයට ගිය වෙලාවක් හිතන්න රූප සුන්දරි තරඟයක් බල බල ඉන්න වෙලාවක් හිතන්න චිත්‍රපටියක් බලන වෙලාවක් හිතන්න රාගයේ ද්වේෂයේ වැඩි වෙන තරමට චිත්‍රපටයේට මැග්සිම් මේ දෙන්නේ බොක්ස් ඔෆිස් වාර්තා. වැඩිම ජනගහනයක් සහිතව බොහෝ දින ගානක් පැවැත්වුවයි කියලා ඒ ඒ චිත්‍රපටයට කියන බොහෝ දෙනාට කෙලස් උපදවනවා නම් ඉතින් ඒ චිත්‍රපටය ජනප්‍රිය වෙන්න ෆයිට් එකක් තියෙන්න එපා අප්පා. කොල්ලයි කෙල්ලෙක් දෙන්නේ විතරක් හිටියට චිත්‍රපටයක් හරියන්නේ නැහැ. දුෂ්ටයා ඉන්න මේපාය. දුෂ්ටයා වැඩ දාලා ගහන්න ඕනේ. ඉතල කොල්ලට ගහන්න ඕනේ. කොල්ලට ගහපුවම ඉතින් කට්ටියට උන්ටට ඇඬෙනවා. තද ඊටසේ කොල්ලන් ඇවිල්ලා දෙනවා නේද? අම්මද බොල. එතකොට ඔන්න චිත්‍රපටියට ගෙවපු ගාන හරි. ඕක තමයි චිත්‍රපටි කියන්නේ. ඉතින් මේ ආඝාත පටිවිනේ කියලා තියෙන තැන දැන් මොකද්ද පෙන්වන්නේ? මොකද්ද පේන්නේ? මොකිටද සම්මාන දෙන්නේ? ඒකේ ව්‍යංජන අනව්‍යංජන සහිත අංග ප්‍රත්‍යංගය සහිත අපි පුදුම විදිහට කට අරගෙන බලන ඉන්නවා. දැන් ඒ චිත්‍රපටි බලන්න ශාලාවට යන්න ඕනේ චිත්‍රපටිය රූපවාහිනිය ගෙදෙට්ට අවිල්ල තියෙනවා. ඒ නිසා අම්මල තාත්තල එකට බලන්න බෑ. කාමරෙන් කාමරයට වෙන වෙනම ටෙලිවිෂන් තියෙනවා. මොකද ඒව බලන්න බෑ ඇත්තටම මේක පවුලක ඉඳගෙන කට්ටියට බලන්න බෑ. ඒ නිසා දරුවෝ කැමති නැහැ අම්මල තාත්තලා ඉඳගෙන චිත්‍රපටි බලන්න. ටෙලිවිෂන් බලන. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වෙනම එකක් ඕන. දුන්නේ නැහනේ. ඉතින් වැඩි. ඉතින් අම්මල තාත්තත් එක්ක ආඝාතයක් වෙනවා. ඒක නිසා භාවනා කරන කෙනෙක් මේ තරම් ගැටුම සහිත ලෝකයේ මේ තරම් නුරුස්නා ගතිය තියෙන ලෝකයේ එක චිත්තක්ෂණයක් බේරගත්තයි කියලා හිතන්නේ. තමන්ගේ හිතට එන්න තියෙන ආඝාතයක් ආවට පස්සේ හරි කමක් නැහැ දැනගෙන තමන්ට නැවතත් නික්ලේශී වූ නිර්මල වූ ക്ഷേම භූමිය වෙන තමන්ගේ මූල කර්මස්ථාන ගැනලා තියාගන්න පුළුවන් වෙච්ච දවසේ ඒක වුණත් අංග සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා සරුවචාන්සේ සඳහන් කරන එක කාට හරි වාර්තා කරන්න දන්නේ නැත්තම් ඒ පිට ගිය හිත නැවත ආව පැමිණීමට රෙසිලියන්ස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා ඉවසීමේ ශක්තිය එහෙම නැත්නම් තපස කියලා කියන්නේ ඒ නැවත පැමිණීම ස්නායු වෛද්‍ය විද්‍යාවේ ඉන්න කට්ටිය දන්නවා අවස්ථා දෙකකින් එන්නේ කියලා. හිත හිතකට ද්වේෂ වෙන්න ඇරලා ඒ ද්වේෂය නැතුව ආපව තමන් හිටපු මධ්‍යස්ථානමකට ගැනීම ඒගොල්ල කරන්නේ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එක මැෂින් එකට ඇතුළට දානවා කියලා දෙන්නේ. ඒකල කියනවා මම ඔයා රූපයක් බල බල ඉන්නවා. එතකොට එයා කන්ට්‍රෝල් රූම් එකේ ඉඳලා බලනවා රූප බලනකොට මොළයේ කොයි කොයි පැද්ද ක්‍රියාත්මක වෙන්නේ. ඒකේ ඉන්න ආතාකල් පරීක්ෂණය කරන කෙනාට කිය တဲ့ මෙයා දැන් රූප බලමින් ඉන්නේ කියලා. ඒක පාරට සද්දයක් දාන. සද්දයක් දාලා නැති කරලා බලුවාම සද්දෙට කැඩිච්ච හිත නැවත රූපෙට යන්න කොච්චර වෙලා යනවද කියන එක තමයි මනුස්සයාගේ පෞරුෂත්වය කියන්නේ. මනුස්සයාගේ දින ඉවසීමේ ශක්තිය. මනුස්සකම. ඉතින් ඒක බලනකොට පේනවා ඒකේ මොලේ ක්‍රියාකාරීත්වයේ අවස්ථා දෙකකින් සිද්ධ වෙන්නේ කියලා. එකක් Taman ඉන්න බලාපොරොත්තු වෙන්න නැති බව දැනගන්න ඕනේ. ඊට පස්සේ ආපහු හිටපු තැනට එන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අවස්ථා හතරක් කියනවා. අරක දෙගුණයකට වැඩි කරලා කියනවා සරති විවරති උත්තානි කරෝති දේශේති. පිට ගිය හිතක්, කියන්නේ පාරෙන් පිටපොට වැඩරපු හිතක් නැවත ආයේ පාට ගෙනත් තියාගන්න. පීවර හතරක් බුදුරජාන්සේ දේශනා. බුදුරජාන්සේ MRI ස්කෑන් තිබුණෙත් නෑ. අවුරුදු 2600කට ඉස්සෙල්ලා කිව්වේ. කිසිම බෞද්ධයෙක් ඒක එලිදක් කළාවක් නෑ. දේව ඉතින් අපිට ඉතින් දන්න දේවල් නේ ඉතින් ඒක දෙයක් ඇත්තේ නෑ. සුද්දෙකුට මේක අහු වුණා නම් ඕ වෙලාවට Nobel Prize ගහලා. දැන් ඌ කෙරුවා වගේ තමයි ඊට පස්සේ දෙන්නේ. ඉතින් අපිත් අර සුද්ධ කිව්වනම් බුදුහාමුදුරන්ට වැඩිය හපා. නිකමට හරි සුදුහාමුදුර කෙනෙක් පණක් කිව්වනම් බුදුහාමුදුරු බලන්න යන්නේ නැති කට්ටියත් යනවා. මුදු බුදුහාමුදුරට බොහොම උසස් සුදුහාමුදුරු. අයියෝ ලංකාවට වෙච්ච දේ. අනේ මෙච්චර ලස්සන මේ ත්‍රිපිටකයක් දේශනා කරලා තියෙද්දී අපි මේ එක එක නගේ රිසර්ච් পেපර්ස් කියව කියව ඉන්නවා. ඉතින් ඒ නිසා ඕනම තැනක අපි භික්ෂුන් වහන්සේලා අපි විනය නීතියක ක්‍රියාත්මක ඉතින් අපේ ඇති විනය කැඩෙනවා. අපි දන්නවා මේ මේ වෙලාවේදී අපි ඇති විනය කරනවා. කරනවට පස්සේ අපි ඒක මතක් කරන්න ඕනේ අසවල් විනය රෙගුලාසි කරනවා. ඒකට සරති කියලා කියනවා. විනය කරනවා කියලා හරියන්නේ නැහැ. රෙගුලාසි දැනගන්න ඕනේ. ඊට පස්සේ විවරතිය කොහොඳට දැනගන්න ඕනේ ඒ රෙගුලාසියේ තියෙනවා කැඩෙන තැන් තියෙනවා නොකැඩෙන තැන් තියෙනවා. ආපත්‍ති වාර අනාපත්‍ි වාර කියලා. ඒක හොඳට දැනගන්න ඕනේ මේක කැඩුනා. ඒක හොඳට විවරණය කරන. ඒක උත්හානි කරෝති. එයා ඒක උස මතු කරලා පෙන්න වෙන සීළු වැඩ බහා තබලා දැන් මේක සුද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ ගිහිල්ලා තව හාමුදුර කෙනෙක් ගාව දේශනා කරනවා. අවසරයි ආයසුන්තුන් වහන්සේ මම ඇති මෙන්න මේ විනීතයක් කරන්න මට ආයසුන්තුන් දේශනා කරන්න අවසරයි. ඒ හාමුදුරන්ට බෑ කියන්න බෑ. උපසම්පදා තව භික්ෂුවකට බෑ කියන්න බෑ. එයා ਬਾඩි වුණාට පස්සේ ආපත්‍ය දේශනාවක් කරනවා. දේශනා කරුවට පස්සේ ආවි කතා හිත පාසු හෝති. හෙලි කෙරුවොත් පහසුවක් තියෙනවා. අඤ්ඤමඤ්ඤ වචනේ අඤ්ඤමඤ්ඤ උත්ථාපනනේ ආම්දු කියනවා හොඳයි ස්වාමීන් වහන්සේ මීට පස්සේ ඕක ආයති සංගරේ පිටන්න වැඩි කරන්න එපයි කියලා වචනේ උපදේශයක් දෙනවා. එයා සමහරට බාලයෙක් වෙන්න පුළුවන්. නමුත් අර බාහිර ගන්න වැඩිමාල් භික්ෂුව වුණත් එහෙමයි ආයතන ගාන්ධ කියලා විනය ගෞරවයක් වශයෙන් දේශනාවේ පස්සේ සාන්තියක් තියෙනවා. පුත්තජණයයි කියලා කියන්නේ සිටුවෙන හැම ආඝාතයක්ම හංගන. හෙලි කරන්නේ. යට හෙලි කරන්න පෞරුෂත්වයක් නැහැ. එයාට රෙසිලියන්ස් නැහැ. හිත පිට ගියාට පස්සේ නැවත ගෙනත් බීම දන්නේ නැහැ. ඉතින් ඒ නිසා එයා කියන භාවනා කරන්න පුළුවන් මේක එයා කන්ඩිෂන් කරලා තියෙනවා. මැස්සෝ ඉන්නේ නැත්තම්, වැස්ස වහින්නේ නැත්තම්, කවුරුත් කහින්නේ නැත්තම් ඔන්න টොප් එකට ගෙලින්ම නිකන් ඉන්ටර්කූලර් එක කියලා නිවනේ බැස්සා වගේ කෙලින්ම නිවනට යන්න තිබ්බා. මේකේ මේ පොඩ්ඩක් වෙලා තියෙන්නේ මේ මැස්සෝ ඉන්නවා, කැස්ස කහිනවා, වැස්ස වහිනවා බෑ අප්ප නිවන් දකින්න. අමාරුයි. ඉතින් මේ ටික ඔක්කොම ඉවරනාට පස්සේ කට්ටි හිතන නිවන් යන්න පුළුවන් මේකේ. එහෙම එකක් ඉන්නේ නැහැ. මේ ලෝකේ කියන්නේ හැම තැනම කටුකොහලක්. යන යන තැන හැප්පෙනවා. අන්නේ හැප්පුණාට ඒකෙන් කොනක් ගන්න නැතුව, ඒකෙන් හිත දූෂ්‍ය කරගන්න නැතුව ඉන්න පුළුවන්. එහෙම නැත්නම් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් බුදු කරන්දේවන් සමක් මේ විදිහට නෛර්යානික සීසද්දක්ම දේශනා කරන්නේ හැබැයි ඒක වෙන්නේ ඉස්සෙල්ලා අර කියන විදිහට සතිය සතිපට්ඨාන සති වශයෙන් වඩලා, ඉන්ද්‍රිය සතියක් වශයෙන් වඩලා, බල සතියක් බවට යනකොට මගේ හිත කැඩුනට තරහ නොවි මට ඉන්න පුළුවන්ද? ආඝාතයක් බඳින්න නැතුව ඉන්න පුළුවන්ද? එන්නේ විදිහට මේ රූප ධර්මයකට වේදනාවකට මේක පුරුදු කරපු කෙනාට හොඳට මතක තියාගන්න ටික සමාජ ධර්මයක් වශයෙන් එදිනදා ජීවිතය ගත කරනකොට උනත් තමයි නුරුස්නා කෙනෙක්. අති නුරුස්නා වැඩක් වෙච්චාම තරහ යනවා. හැබැයි උත්සාහ කරනවා මම වෙන්නේකට මම වගේ භාවනා කරනකොට ගැළපෙන්නේ නැහැ. එක්කෝ ගිහිල්ලා යාට කතා කරලා කියනවා මට මන් දන්නේ ඒ වෙලාවේ මට ඔයගෙරේ තරහවක් ආවා සමාව වෙන්නේ. එයා අතින් වැරද්ද වෙන්න පුළුවන් මං අතින් වැරද්ද වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට එතන එතන එතන එතන මේ ප්‍රශ්න විසඳ ගන්නවා මිසක්කා. අපි කියනවා භික්ෂුන් වහන්සේලාට තියෙන ආපත්‍ය දේශනය කරන මිසක්කා. ඕක බද්ධ වෛරයකට ඊගාව ආත්මට යන්නේ අද වෙච්ච දේ හෙට උදේට ගෙනියන්නේ ඒක හෙලි කිරීමක් කරනවා. ඒ හෙලි කරන තැන සාසනේ බබලනවා කියලා බුදුහාමුදුර සඳහන් තථාගතප්ප වේදිතෝ විභික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්න මේක විවර කෙරුවොත් බබලනවා වසන් ගැව්වොත් පිළිකාවට යනවා අභ්‍යන්තරගත ලෙඩ රෝග බවටපත් වෙනවා අද අපි කොච්චර අපිත් එක්ක ජීවත් වෙන කට්ටිය නොඅදහනවද කියනවනම් අම්මා අප්පා පවා අපි ඒක වසංගගෙන ඉන්න ගිහිල්ලා ඇතුලේ අපිට ට්‍රවුමා එහෙම නැත්නම් හිස්ටරික් ලෙවල් ඔෆ් ට්‍රවුමා කියලා විශාල චිත්ත පීඩා ගොඩක් එකතු වෙනවා අපිට කියාගන්න කෙනෙක් නැහැ අපි හිතන්නේ මේක මට විතරක් වෙච්ච ඕනෙමක් කියලා ඕව වහකන. එහෙම නැත්නම් තව කෙනෙකුට පියෙන් අයිනෝ. එහෙම නැත්නම් ආඝාතයක් පිටිබඳිනවා. අද ඒක හෙලි කරගන්න තැනක් නැහැ. මොකද හේතුව දන්නේ නැහැ. ඒක තමයි ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයේ හැටියට කවුන්සලින් කරනවා. ෆ්‍රී ඇසෝසියේෂන් කරනවා කියන මේ සතිය බලන්න සතිය නිකම්ම ෆ්‍රී ඇසෝසියේෂන් එකක්. සතිය නිකම්ම කවුන්සලින් එකක්. තමන් සතියෙන් කටයුතු කරනකොට ඔන්න අරමුණෙන් පිට පෙන්නා දාන්නවා. බලනවා මේ ඊට තමන්ට බැද්දගෙනත් යන්නේ. ඒතකොට ලෙඩත් ලෙඩත් තමන් වෙදත් තමන් බේතත් තමන්. ඒකට ළඟ සයිකල් එකක් අරගිලා පේනවා වෙනදනම් අනවශ්‍ය දිග කතාවක් යන එකක් ආඝාතයක්. අද මට විශ්ස ගන්න පුළුවන් වුණා කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිනවා ඒ ධම්මපද ගාථාවේ සචේ උපජ්ජති කෝදහං රතං භන්තං වධාරේ තමං සාරතිං බ්‍රූමි රශ්මිග්ගාහෝ ිතරෝ ජනා අපි අස්වරතයක් පදවගෙන යනවා හෙලක නැත්නම් කඳු කන්දක තියෙන පාරක. ඉතින් මේ අස්සෝ එහෙම දුවන්න ගිහිල්ලා මේ රතේ වැටෙන්න ගියොත් පාරෙන් පිටපණින්න ගියොත් ඒ භ්‍රාන්ත රතය වැටෙන්නේ නැති වෙන්න බේරගන්න රතාචාර්යා යම් ආකාරයකට අසෝ ටික හසුරගන්න එපායි. ඒ වගේ අපි මේ භාවනාවේ යනකොට අද්දර පාරක භාව නැත්තම් කඹයක් දිගේ යන්න වගේ යන්නේ. යනකොට අපිට තේරෙනවා නම් ආඝාතයක් ආවා, නුරුස්නා ගතියක් ආවා, ඒක භ්‍රාන්ත උණයි කියලා. අන්න ඒ වෙලාවේදී මේ අස්සයෝ ටික සද්ධා, විරිය, සමාධි, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම ටික පාලනය කරන්න පුළුවන් නම් බුදුදහම කියනවා මම යාට රතාචාර්ය කියනවා. ඒක කරගන්න බැන්න නිකන් තෝන්ලනු අල්ලන මැට්ටෙක් විතරයි. එයාට සත්‍ය හසුරන්න තේරෙන්නේ නැහැ. අපි මේ මදිවට අල්ලපු ගෙදෙට බලනවා. මේ මනුස්සයා තමයි මට කේන්ති ගැස්සුවේ. ඒක නිසා ඒ මනුස්සයාට විරුද්ධව දිකින් දිගට දිකින් දිගට නඩු මාර්ග වලට යනවා. ඒකට ඉල්ලලා තමන් අයියෝ බලන්න මං වගේ අහිංසකව ජීවත් වෙන්න මට මේ තරම් කරදර වුණානේ කියලා තමන් හීනමානයකට හීන හීනොන් උන්නතියකට එව නැත්තම් ඉච්ඡාබන්ධකටපත් වෙනවා. අද ජීවත් වෙන හැම කෙනෙක්ම තමන් පිළිබඳව අව탁සීරුවට ලක් කරගෙන ජීවත් අපිට මේ වටිනා manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබිච්ච බව කාටවත් මතක නැහැ. අපිට වෙන්නේ අල්ලපු ගෙදරට ඊට බලන්නකෝ. ෂෝක් එකට හරි ගිහිලා තියෙනවා. ජීල සත්වෙ නිදෙක් වෙත්තා නිරෝගෙත්තා සෝපත්ත්ත ඔය පරට්ටි ඇර. එයාට හරියනවා කියනකොටම මට වැරදිලා. පව් අප්පා. සෝරි කියලා හිතෙනවා. මොකද මේ කම්පැනියෙන් කියනවා ඒ ටෙලිවිෂන් කම්පැනියෙන් වෙන ඕන 32 ටෙලිවිෂන් එකට විය 34 තියෙන එක හොඳයි. ඔයාලට ඕන නම් අල්ලෝගේ දෙට වැඩි උඩින් ඉන්න 32 අපට දීලා 34 ගෙනියන්නකෝ. පස්සේ ගෙවන්න ප්‍රශ්නයක් නැහැ. කල්පදු ක්‍රමයට දෙන්නකෝ. ඉතින් අනේ අරක ගිහිල්ලා දාගෙන කල්ලල බොල්ලල ඕක කට අරගෙන බලන්නේ. හිටියට පස්සේ නැති රෝග ලෙඩ රෝග. හැබැයි අල්ලපු එකීට වැඩිය හොඳයි. අල්ලපු ගෙදර එකීට වැඩිය හොඳයි. ඉතින් පුදුමාකාර උරුට්ටුවක් තියෙන. ඉතින් හිතන්න මේ කැලියට ඇවිල්ලා හිටියට පස්සේ ටෙලිවිෂන් උත් නැහැ, රේඩියෝත් නැහැ, මොන මගුලක්වත් නැහැ. ওই රිලව් ඇවිල්ලා පොඩි ෆයිට් එකක් පෙන්නුවොත් මිසක් කිසිම දෙයක් නැහැ. අපි ওই රිලව් සල්ලි දීලා තියානින්නේ. මොකද නැත්තම් මේ අපිට නිකම්ම නිකන් ඉන්න කියම හරි. වැඩි කචන්නේ. monks and monkeys. අපි බොලි ජොලියක් දාගෙන ඉන්නවා. මේකට කියන්නේ කැලෑ නීතිය කියලා. උල්ලංග විශාල නීතියක් තියෙනවා. උන් ඒකේ වැඩ. මේ ආඝාතේ එනකොට ඒකට පණීර රිලොන්ට ඉමක් බඳින්න වගේ තමන්ගේ රතේ භ්‍රාන්තන පිටපොට යන්න හදනවන දන්න දහං ගැටයක් දාන්න තරහ නොයන්න කේන්ති නොයන්න ඉවසන්න. ඒකට කන්ති බලාපබ්බජිතා කියලා බුදුජානක සඳහන් කරනවා. බබුගේ බලේ, ඇඬුම් බලේ, රජුගේ බලේ, සෙනග බලේ, භික්ෂුගේ බලේ තමයි ශාන්තිය. කන්ති බලාපබ්බජිතා අපිට තියෙන කවුරු මොනවා කරත් අපිට කේන්ති යන්න හැකියාවක් නැහැ. අපි බුද්ධ පුත්‍රයෝ කේන්ති ගියා නම් අපි ජහාට ගිල සමා වෙලා කියනවා අනේ බුදුහාමුදුර කෙරේක පිට පෙටි හරි නැහැ මට සමා වෙන්නේ. ගිහින් එහෙම බැඳීමක් නැහැ. ගිහින් ඕන වෙලාවක කේන්ති යන්න අයිතිවාසිකමක් තියෙන ඒක ලයිසන් තියෙනවා. ඕන වෙලාවක කේන්ති යන්න. ඒක නිසා අපිට භික්ෂුන්ට එහෙම තමයි විශේෂ භාගීය භාවනා කරන අයට සඳහා කරලා තියෙනවා සච්චේ නේරේසි අත්තානං කන්තෝ උපහතා යතා ඒසපත්තෝසි නිබ්බාන සාරම්භෝතේන විජ්ජති. අපි දන්නවා මේ කන්ත භාණ්ඩයකට මේ පාත්‍රයකට වගේ දෙයකට ගහපුවා මේකේ නාද නින්නාද නගනවා. ඒක හොඳට හදපු පාත්‍රයක් නම් හොඳට හදපු කංශ භාණ්ඩයක් නම් නාද නින්නාද නගනවා. යම් විදිහකට මේකේ පැලිරක් ගියොත් ඒකේ නාද නින්නාද නැහැ. බොල්ලඩක් නගන. ඒ කාන්ත භාණ්ඩයක් වගේ තමයි කියලා කියනවා මාන්නක්කාරයා. එයාට තට්ටු කරපු ගමන් හ්ම් ගාලා සද්දයක් යනවා. භාවනා කරන එක නම් පැලිරක් ගිය කන්ද භාණ්ඩයක් වාගේ උපහතා යත. ඒකට තට්ටු කරාට නින්නාද දෙන්නේ එකට එක කියන්නේ සාරම්භේ නැහැ. සචේ නීරේසි අත්තාන කංසෝ උපහතා යත. උඹ ආත්මය দমনය කරගනින් කැඩිච්ච කන්ද භාණ්ඩයක් වාගේ. ඒසපත් වූ සිනිබ්බණ ඕකටයි නිවන කියන්නේ සාරම්භෝ තේන විජ්ජති කියන එකට එකට එක කියන්න යන්න එපා. එකට එක කියන්න ගියොත් අපි එකට එක කිව්වට ඌ එකට එක කරන්නේ ඌ එකට දෙකක් දෙනවා. අපිත් එකට දෙකට දෙකක් දෙන්න අපි දෙකට හතරක් දෙනවා. දුන්නාට පස්සේ අන්තිමට කොහෙ පැටලෙනවද කියලා හිතා ගන්න මේ අපිට හිතා ගන්න බැරි අපි කෙනාපු ගුණ චරිතේ විනාශයක් සිද්ධ වෙනවා. සීලේ විනාශයක් සිද්ධ වෙනවා. ඒක නිසා අපිට පුළුවන් නම් එයා මයිත් එක කොක්ක දාගෙන ආවට මගේ පැත්තෙන් කොක්කක් නැතුව ජීවත් වෙන්න. එතකොට කොක්ක දැම්මම කොක්කක් තිබ්බොත් විතරයි කොක්ක වදින්නේ කොක්කක් නැත්නම් වදින්නේ නැහැ. ඉතින් මේ වගේ දෙයක්ද ඇත්තටම අපි භාවනා කරන්නේ. එහෙම නැත්නම් මේ භාවනා කරන්නේ ලෙඩ සුව කරන්නද? අධ්‍යාපනයේ දිනු කරගන්නද ලස්සන වෙන්නද දැන් වෙස්ට් එකේ මයින්ඩ්ෆුල්නස් එක උගන්වන හරියක් උගන්වන්නේ වගේ මේ එදිනෙදා ජීවිතේ නිකන් මේ අතුරුයක ලාභ ටිකක් ලබා ගන්න. නමුත් කාට හරි පුළුවන් නම් මේක ඊට වෙඩි දුර ගමනක් යන දෙයක් මේකේ තියෙන්නේ. මේ භාවනා කරන ගමන් ආඝාතයක් එන්නේ ඉඩ තැනක් තියෙනවා. නුස්නාතරක් එනවනම් මට කරදර කරා මට කරදර කරනවා මට කර කරන්න ඉඩ තියෙනවා කියලා මේ බැඳගත්ත බද්ද වෛරේ සමනය කරන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඉවසන ස්වාමීන් වහන්සේලා අතර සාරිපුත්තු සංසද දිවිලා තියෙන පුදුමාකාර හැකියාව. ඕනම තැනක නිහතමානීව වැරද්ද පිළිගන්න කැමැති. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ ආඝාත පටිවිණී සූත්‍රයේදී සඳහන් කරනවා අපි ඇසුරු කරනකොට අපිට සමහර කෙනෙක් ඉඳී තියෙනවා. එයාගේ කෙරුවාව නම් අන්තිම සෞත්වය. හැබැයි වචන හොඳට කතා කරනවා හිත හොඳයි. ක්‍රියාකාරකම් අසුචි. තව කෙනෙක් ඉන්නවා ක්‍රියාකාරකම් හොඳයි හැබැයි වචන හරිම සරයි. හැබැයි හිතේ මේ දෙයක් ඇත්තේ නැහැ. තව කෙනෙක් ඉන්නවා ක්‍රියාකාරකම් සහ වචන අම්මා බොහොම ෂෝක් හැබැයි ඇතුලේ කක්කා. හිත ඇතුලේ කක්කා. මේ විදිහට සමහරු ඉන්නවා එක එක එක එක එක දේවල් අඩුපාඩු තියෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙක්ගේ ක්‍රියා හොඳ නැත්නම් එයා කෙරේ මෛත්‍රී කරන්නයි කියලා හිත හදන කියලා අනේ ආඩියාගේ වචන ටික හොඳයි. හිතවිලි හොඳයි. තව කෙනෙක්ගේ හිතවිලි හොඳ නැහැ. වචන ක්‍රියා හොඳයි. ඒක නිසා කියනවා අඩු ගානේ මනස සමාජ ජීවත් වෙන්න හොඳට ඉන්නවනේ. ක්‍රියාකාරකම් හොඳයි, වචන හොඳයි. බෑ මේ කතා ආශ්‍රය කරලා බැලුවොත් හිතවිලි වල ගන්න බඳ යන්නේ තව කෙනෙක් ඉන්නවා වචන හොඳ නැහැ. තව සමහර වෙලාවට ඉන්නවලු වචනයි ක්‍රියයි දෙකම හොඳ නැහැ. හිතවිලි විතරයි හොඳ. තව කෙනෙක් ඉන්නවා ක්‍රියයි හිතවිලි දෙකම හොඳ නැහැ. වචන විතරයි හොඳ. සමහර විදක තුනම හොඳ නැති වෙන්නත් ඉඩ තියෙනවා කියලා තියෙනවා. කියලා මේ මිනිස්සු කොට්ටාස කරනවා. කොට්ටාස කරලා ඒ විදිහට දැක ගන්නම බැරි නම් එයාගේ ගුණයක්. ඒ වෙලාවේදී උපමාවක් දෙනවා. කාන්තාරයකට යන මිනිස්සෙක් වතුර පිපාසයක් ඇවිල්ලා බලනකොට ලින් නැහැ, වතුර නැහැ. ඊට ඉස්සෙල්ලා හරකෙක් ගිය පාරක හරක් කුරේක වැහපු වතුර ටිකක් තියෙනවා. හරක් කුරේක වැහපු වතුර ටිකක් තියෙනවා. එතකොට මේ මිනිස්සයා හතරක් නඩෙන් බිම යෙදිලා ධනිස් ටිකක් බිම තියලා වැලමිලි ගැටේ අරකට කට තියලා අර හරක්කුරේ තියෙන වතුර ටික බොන්නා වගේ කාගේ හරි තියෙන මොකක් හරි හොඳ ගුණයක් බලලා ද්වේෂය නැති කරගන්නේ. ඉතින් ඒක නිසා අපි ගැටුමක අපි සමාජ සංසිද්ධියක අපි පවුලක සමාජයක ඉඳ ගියාම සමාජයක ඉඳ අනන්තවත් තියෙන නුරුස්නා ගතිය. ඒක ගැන හිතන, ඒක ගැන කතා කරන මනුස්සයා අසුචි, අසප්පුරිසයි, අසද්ධර්මයි. ඒ තියේදි ඒව ගැන කතා නොකර ඒ වෙනුවට බස් වලට ගැන කතා කරගෙන ඉන්නේ. ෂෝ වෙන මොකක් හරි කතා කරලා නිකන් ඉන්නවා. එතකොට අපිට දැනගන්න පුළුවන් සමාජයට ගියාට පස්සේ කවුද හිත දූෂ්‍ය කරගන්න නැතුව ජීවත් වෙන්න දන්න කෙනා කවුද ඒකට ආදර්ශයක් දෙන්න පුළුවන් කියලා. අපිත් ගිහිල්ලා ඒකටම කවුරු හරි කතා කරන උල්පන්දම් දෙන දෙයකට අතපදේ දාලා අපිත් කක්ක ගා ගන්නවා වෙනුවට අපි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අපිට මෙහෙම දේශනා කරලා තියෙනවා යම් ප්‍රමාණයකට යනකොට දැනගත්තනේ රිමීට තමන් ආව තමන්ගේ වැඩේට මේ පෙරලෙන්න හදන වාහනයක් යන්තම් බේරගත්තා වගේ. ඉතින් අපේ ලොකු සංචින්න කාලේ කියනවා එහෙම බේරන්න බැන්න මේ සභාවේ කතාවක් යනවා කක්ක. මොන විදිහකට බේරන්න බැන්න ළඟ ඉන්න කෙනාට කනට කරලා කියන්න කියනවලු වැසිකිළිය කොහෙද තියෙන්නේ? එතකොට මේ මනසේ දන්නවනේ හොඳටම අමාරුගේ හිමීට අරගෙන යනවනේ වැසිකිළියට එහෙම එළියට යන්නේ කියලා. ඒක ආයෙත් දෙපයි කියලා. වැසිකිළිය සාමාන්‍යයෙන් තන්දොර තියෙන පිටිපස්සේ යන්න බෑ වැසිකිළිය කියන දේ. අනික හැමතැනම පිටිපස්සේ දොරක් තියෙනවා. නමුත් එළියට ඇවිල්ලා අර මනසට පේන්නේ නැති වෙන්නේ මේකට මාරුවක් දාලා වමට සිග්නල් දැම්ම දකුණට කපුවා මාරු. ඔන්න බේරෙන ක්‍රමය. එහෙම කරලත් තමයි. අවුරුදු 25ක් මේක ලොකු සංසය වැඩ හිටියා. මණ්ඩිය පඤ්ඤාසී නායක හම්දුර කිව්වලු මේ වගේ තැනක අවුරුදු 25ක් ඉන්න නම් එසේ මෙසේ ඉවසීමේ ශක්තියක් තිබිලා බෑ කියලා. පුදුමාකාර ගුණකදක් තියෙන්න ඕනේ. ඒක තැනක ඉච්චර කාලයක් ඉන්න. ඉතින් ඒ තරම්ම ගැටු. ඒ තරම්ම එකිනෙකා අතර පරස්පර වාදී. ඉතින් අම්මලා තාත්තලාත් අතර දුව ආදරුවත් අතර වෙනවනම් මේක අහන්න දෙයක් නැහැ. ඒක හදන්න ගියොත් අපිට නිවනක් තියා උයාගත්ත බත කන්න හම්බ වෙන්නේ. හොඳම දේ තමයි ආඝාත පටිවිදි. වැසිකිළිය කොහෙද තියෙන කියලා අහන්න. ඒකල හිමීට ඕගොල්ලෝ කතා කරගෙන ඉන්න බාප්පට වෙලා යනවා බාප්පල වැඩි කරගන්න මම හිමීට මාරු. ඒක නෙවෙයිනේ වෙන්නේ අපිට කුණක් හැදෙනකොට කාගෙට වැරද්දක් කියනකොට අපි කන දීලානේ අහන්නේ. කන් රුකුල් කරලා අහනවා කුණු හරපා. ඒක නෙමෙයි නිවුස් අහන්න තියෙන ආසාව. ටෙලිවිෂන් එකේ, රේඩියෝ එකේ. ඒකේ තියෙන ලෝකෙම තියෙන කුතුප්පහිම දේ ටික තියෙනවා ඒක. ඒක නැතුව මේ දවස්වල කට්ටියට නිින්ද යන්නේත් නැහැ. කවදද ගෙදර යන්නේ කියලා බලන ඉන්නවර නිවුස් බලන්න. එහෙම නැත්නම් මේ නිවුස් රිවිව් එක හරි බලන්න ඕනේ. මොකද අර කක්ක පැකට් එක නැතුව හරියන්නේ නැහැ දවස ගත කරන්න බෑ. ඒකයි මේ මේ ගිහි කාම භෝගී කෙනෙක් වරන්නේ කැලීට කැමති නැති. මොකද කැලීට ගියාට පස්සේ කොහෙන්වත් අර හම්බ වෙන්නේ නැහැ. දවසට අදාළ කක්ක ඩෝස් එක හම්බ වෙන්නේ නැහැ. ගෙදර ඉන්නකොට ඒ ගෙදරට පත්‍රේ විසි කරලා යන්නේ. පිටරටවල එහෙම කවුරු හරි ගෙදර නැත්තම් සෝමානියා ගේ ඉස්සර කන්දක් තියෙන පත්‍ර. හැම ඇඩ්වර්ටයිස්මන්ට් එකම නිකන් දාලා පොලිතින් බෑග් එකට දාලා රබර් බෑන්ඩ් එකක් දාලා ගේ ඉස්සරට දාලා. ඉතින් ගෙදර ඉස්සර ගොඩාක් ඒ පත්‍ර තියෙනවා. ඒක ඉතින් කවුරුත් ඉඳලා නැහැ. සමහර ඒවා ගහලා තියෙනවා බෝඩ් දාන්න එපයි කියලා. නිකන් දෙන්නේ. නිකන් දෙන්නේ මොකද ඒ තරම්ම අපිට මහා කරුණාව. අපි ගැන සමාජයේ ජීවත් වෙනවයි කියලා කිව්වොත් කක්කා කක්කා ඒකේ මොකද්ද මේ කග්ගවිසාන සූත්‍රයේ අන්තිම ගාථාවේ බුදුජානන්තිම සඳහන් කරුවයි කියනවා පස්සේ අට කතා ජානිවන්තලා කියන එක බුදුහාමුදුරු කියපේ නෙවෙයි මේ පසේ බුදුරජාන් වහන්සේලාගේ උදාන ගාථා කියලා. භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තානි කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. යමෙක් කවුරු හරි භජනය කරනවා නම් සේවනය කරනවනම් ඒකාන්තෙම මොකක් හරි අතවාසියක් ඇතුව. භජಂತಿ සේවಂತಿච කාරණත්තා. නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. එහෙම කිසිම පසු අපේක්ෂාවක් නැතුව ඇසුරු කරන අය බොහෝම දුර්ලභයි මේ ලෝකේ. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. අසුචි වල තමයි කක්ක කියන වචනේ අපි කියන්නේ. මම කිව්ව එකක් කියලා කට්ටිය හිතන්නේ. මම කියනවා නෙමෙයි මම කියන්නේ මේ. ඕක තියෙන්නේ කග්ගවිධාන සූත්‍රයේ තියෙන්නේ සුත්ත නිපාතේ පොඩි පොතක එහෙම නෙවෙයි. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා මේ මිනිස්සේ හැම වෙලාවෙම රුපියල් වලින් කල්පනා කරන්නේ. කක්කා. අත්තට කියලා කියන්නේ අර්ථ ශාස්ත්‍රයෙන් තමයි මිනිස්සේ ජීවත් වෙන්නේ. ඒකෝචරේ කග්ග විසාන කප්පෝයි බව දැනගෙනම තනිවේ කංග වේනගේ තනියඟ වගේ එකලාව හැදිරෙනවා. ඒක අමාරුයි. මම මම කියනවා පැහැදිලිව අමාරුයි කියලා. ඒ නිසා අපි උපක්‍රමය හදා ගන්න ඕනේ යම් නුරුස්නාදයක් හිතට පහළ වෙච්ච ගමන් අපි ඒ වෙනුවට හිත දාන්න අරමුණක් තියෙන්න ඕන. යම් තැනක අපේ නුරුස්නාගතියක් ආවනම් අපි යුද්ධ පිටියකට හදාගත්ත බංකරයක් වගේ. එහෙම නැත්නම් මේ ගයක් ගිනි ගන්න වෙලාවේදී ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ගින්නක් ආවොත් හටගත්තොත් අහවල් තැන්න යන්න කියලා. ඒ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක දිගින්න වෙලාවේදී කියලා දෙන්න බෑ. මේ කල්ැතු කියලා දෙනවා. හදිසි ගින්නක් ඇති වුණොත් ශිරුම දෙනා මෙන්න මෙතෙන් යන්නේ කියලා. ඔය ෆැක්ටරිස් වල ලංකාවේ කරනවා. ඒ වගේ ෆයර් ඩ්‍රිල් එකකුත් කරනවා මාස්කර සැරයක් විතර ඔක්කොමලා බලනවා ගිරිය ගහලා වෙනකොට ඒගොල්ලන්ට යන්න පුළුවන් ද හරියට මේ ආරක්ෂක ස්ථානද කියලා. ඒක දන්නේ නැත්තම් එහෙනම් ඉතින් භාවනා කරපො නැති කෙනෙක් මූල කර්මස්ථානයක් නැති කෙනෙක් කලින් පණවන ගන්නලද ආරක්ෂක භූමියක් නැති කෙනෙක් ඉතින් ඒකට නන්නත්තර වෙන එක තමයි තියෙන්නේ. ඒකට සරුවචනංශය සඳහන් කරනවා නන්නත් නානත් කය නානත් සංඤ්ඤේ. හැම තැනම දුණු. නමුත් භාවනා කරපු කෙනෙක් දන්නවනම් එයා දන්නවා කලබලයක් වෙච්චාම මගේ හිත මෙතන ගිහිල්ලා තියන්න ඕනේ. ඒක සකුණගී සූත්‍රයේදී සරුවචනන්තේ ඒකම මතු කරලා දෙනවා. ඒක කැටකිරිල්ලයක් පැටව හදලා ඒ ගොයම කපලා ගොයම් කිතේ හදන්නේ. ඊට පස්සේ ගොවිය සීසාන. සීසාවට පස්සේ පැටවුන්ට කතා කරලා කියනවා ඔබ සීසාව පස් කැටයකට උලා හිටපන්. මම කෑම ගේනකම් කියලා. ඉතින් ඔතන ඉන්නවා හිතුවක්කාර කුරුළු පැටියෙක්. ඒ කුරුළු පැටිනවා අම්මා එහෙම කිව්වට අවුව පායලා තියෙන වෙලාව අප්පා අර කන්ද උඩට ගිහිල්ලා පස් කැටේ උඩ හිටියා නම් ෂෝක් කියලා ඌ ගිහිල්ලා පස් කැටේ උඩ ගිහිල්ලා ඩාන්ස් එකක් දානවා. ඩාන්ස් එකක් දානකොට කුරුළු කොයි කියලා චික් ගාලා ගහගෙන යනවා. එහෙම නැත්නම් රාජාලියෝ කියන්නේ කියන්නේ කුරුළු ගෝයා කියලා තමයි කියන්නේ උකුරුළුම යල්ලන්නේ. එයිල ගහගෙන යනකොට අර පැටියා කියනවලු අතට අහුවෙලා ඉඳද්දි පහුරුවට හොඳටම අහුවෙලා තන්නේ කර මගේ වැරද්ද. අම්මා කියපු දේ වුණා නම් මට මේක වෙන්නේ නැහැ. මේක කාටවත් දොස් කියන දෙයක් නැහැ. මගේම වැරද්ද. මගේම වැරද්ද කියලා මේක කෑ ගහනවා. ඒක කුරුළු ගෝයා ඇහුවලු තෝ කාටද ඔය කියන්නේ? තොට පුළුවන් ද මගේ බේරෙන කොහේ හිටියත්. නෑ නෑ ඔච්චර කිරුවත් අම්මා කියපු දේ ඇහුවා නම් ඔය දේ වෙන්නේ නැහැ. ආයෙනම් මම ඔබ නිදහස් කරනවා. ඔබ ගිහිල්ලා පුළුවන් නම් අම්මා දීපු ආරක්ෂක භූමියේ හිටපන් කියලා. ඌ බොහොම සන්තෝෂෙන් ආය ඇවිල්ලා අර පස් කැටි අතරලා හිටියා. ටික වෙලා කෙනෙකුට උන්ට ආයෙත් ගාය ඇවිල්ලා ඉතින් මේ කොල්ලෝ කෙල්ලෝ වගේ කෙනෙකුට අහන්න දෙයක් අප මේ කුරුල්ලන්ට වෙනදී ආයෙත් පස් කැටි උඩට යනකොට ඌට ඇඟුල ස්කාල සද්දයක් එනවා. ඌ දන්නවා දැන් මේ එන්නේ කුරුළු ගයි කියලා. ඌ දන්නවා මොහොතකින් අල්ලනවා එක පාට පස් කැටි අතර ගියා. අර කුරුළුගේ ආපු සැරේට පස් කටේ පපුව වැදිලා මැරලා ගියා. ඒ වගේ මේ ආඝාතපටි විනේ බනහපු කෙනා භාවනා කරනකොට ද්වේෂෙ එන්නේ ඉඳී තියෙනවා. එනකොට දැනගන්න ඕන ওই පැත්තට යන්න එපා. ඔබ වහාම බලයන් පස්කට යන්න. ඔබ වහාම බලයන් ඔබේ මූල කර්මත්තා. ඔබ වහාම බලයන් ඉන්නේ ඉරියව්ව. එතකොට අර ආපු ආඝාතයට ද්වේෂයට පදනමක් නැති වෙනවා. මේ වැඩේ දැන් මේ විදිහට Taman කරදරයක් වෙනකොට ආඝාතයක් වෙනකොට අර මූල කර්මත්තයන්ට අනේක අපි කෙරේ අනුකම්පාවෙන් අපේ අම්මට තාත්තට කරලා දෙන්න පුළුවන්ද? අප කෙරේ අනුකම්පාව අපේ පන්තලේ හාමුදුරන්ට අපිට කරලා දෙන්න පුළුවන්ද? අප කෙරේ අනුකම්පාවෙන් බ්‍රවුන්ස් කම්පැනිට මිලර්ස් කම්පැනිට කොන්ත්‍රාත් දෙන්න පුළුවන්ද? අපි කෙනේ අනුකම්පාවෙන් අපිට වෙන පිනක් කරලා තියෙන නිසා මේක ලැබේවා කියලා දන් දීලා මේකෙ විසඳන්න පුළුවන්ද? මොකකින්වත් බෑ. කළ පුරුද්දම තියෙනවා. කරලා මේකේ ආදීනව ආනිසංස දැනගෙන මේ තන්නි ක්‍රම මමමයි මගේ ගැලවුම් කාර්යයා දෙවන්නේක් නෑ. ඔය ਸਰබලධාරි දිවි කෙවිල මාව ගලවයි. බ්‍රහ්මික කෙලිය ගලවයි කියන වගේම තමයි කරදර කරපු මනසට ආත්මයක් තියෙනවා කියපු ගමන් අපි තාමත්ම පහත් තත්ත්වයකට වැටෙනවා. තාමත්ම පහත් තත්ත්වයකට. ඒක නිසා ඔය බයිබලේ සුද්ධ ලිපිල්ලේ තියෙන්නේ දිව්‍යඥාන්සිය තමයි අපි ගලවගන්නේ කියලා. නමුත් මම කියුවා මේරි මැග්ඩලින්ගේ gospel එක ඒක බයිබලේ දැනට අඩංගු නෑ. පුදුමාකාර විපස්සනාවක් කතා කරලා තියෙනවා. ඒක හම්බෙලා තියෙන්නේ අරාබියේ මැටි භාජනයක් ඇතුලේ තිබුණු පැරණි ලියවි වලින් ඒක එක තැනක ලියලා තියෙනවා තමන්ගේ ගැලවුම් කරු තමන්මයි කියලා. අච්චර කියපුවර දෙවියන් වහන්සේ කතාවක් නැහැ. නමුත් මේරි මැග්ඩලින් තරම්වත් අපේ බෞද්ධයර තේරෙනවද කියන එක ප්‍රශ්නේ තියෙනවා. අපි හැම වෙලාවෙම පිරිත් නූල් ගැට ගන්නවා අනේ මාව ගලවලා දෙන්නේ කියලා. එහෙම නැත්තම් ඇප නූල් අයින් කරනවා. අනේ කතරගම දෙවියොත් ඇවිල්ලා එන ගහන්න මට මේ කරලා දෙන්න නැත්තම්. එහෙම නැත්නම් තඹ සතියක් කරන ගැට ගහලා ප්‍රතිකැලේ ගැට ගහලා ඕවත් එල්ලනවා. අනේ මට අරසාවක් ලැබලා දෙන්නේ. අයියෝ අර මේ වගේ ආඝාත ප්‍රතිවිනයෙන් තමන්ගේ ගැලවීම තමන් අතේ කියලා තියෙන කෙනා මේ වගේ අනුන් හොයන එක හැබැයි එහෙම කියන්න බැරි එහෙම දොස් කියන්න බැරි මේ විශේෂ භාගීය ධර්ම හැම කෙනාටම කරන්න බෑ. අනිකයට ගැලවීම මාර්ගය තියෙන්න බෑ. ඉතින් ඒ නිසා ඒ පිරිත් නූල් ගැට ගහනවා, අප නූල් ගැට ගහනවා, පඳුරු වයින් කරනවා, নানা ආකාර දේවල් කරනවා. ඒක නිසා ඒක නිකන් ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් කියලා හිතන්න එපා. ආඝාත පටිවිදී. ඒකටම සූදානම් වෙලා ද්වේෂය එනකොට නුරුස්නාගතිය එනකොට මේක බලාපොරොත්තු ගිහිල්ලා තමන්ගේ ආරක්ෂක භූමියට නැත්නම් අර පස් කැටේ යටට රිංග ගන්න දාන කුරුළු කැටකිරිල්ලගේ පැටිය වගේ මෙතෙන් යනවනම් එතකොට අපි දන්නවා අපේ ආරක්ෂක ආරක්ෂාව මයි ළඟමයි. ඒ විතරක් නෙමෙයි කවදා හරි කාට හරි ඔතෙන් යන්න පුළුවන් වුණොත් තරහක් එනකොට තමන්ගේ මූල කර්මන්ත තේ දෙවි සංසාරේ කවදාවත් මේක මං කලින් කරලා නැහැ. මේක සම්පූර්ණ අලුත් දෙයක් ජීවිතයකට. දෙනවා නම් දරුවෙකුට දෑවැද්ද වශයෙන් ඔන්න දෙන්න වටින දේ. දෙනවා නම් ප්‍රියමනාප කෙනෙකුට ඔන්න දෙන්න වටින දේ. හර කියලා දෙන්න ඕනේ මොනම දෙයක් නිසා ඕක කමන්නේ. හිතනරක් කරගන්න එපා. හිතනරක් කරගත්තොත් අපිට සාසනීය සාන්තියක් නැහැ. හිතනරක් වෙන වෙලාවට හිත තැබිය යුතු තැන ආරක්ෂක භූමිය කල්ැතුම අඳුරලා දීලා ඩක්කු මුක්කුවේ පවා අඩියෙන් කියනවා නම් කලබලයක් වෙච්චාම හීනේදී පවා බුදුගුණ සී වෙන්න ඕනේ. හීනේදී පවා සතිය සීත පිටන්න ඕනේ. මම මගේ කයට යන්න ඕනේ කියන එක ඇබ්බැහියට ගිය දවසේ තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ආඝාතේ එනකොට මූල කර්මස්ථානයේ සරණ කරගෙන පිහිට කරගෙන අර එන්න ඉඩ තියෙන ආඝාතේ ඇති වෙන්න ඉඩ තියෙන නෝපන් අකුසලය නොඋපදවා පවත්වාගෙන යන්න ගිය දවසේ තියෙනවා ඒ මනුස්සයාට සර බලධාරි දෙවියන් වැඩි සතුටක් ඇති වෙනවා. තර බලධාරි දෙවියන් වැඩි සතුටක් ඇති වෙනවා. පවතින හිත එන්නේ ඉඳ තියෙන මේ කෙලේ චිත්ත ප්‍රවෘතිය කෙලස් වලින් ආකීන කරගන්න නැතුව ලදලද වෙලාවේ ඒක සුද්ධ කරගන්න ගියාට පස්සේ ඒ වැඩේ විතර විනෝදයේ ධනවන මේ විනෝදාන්තයක් මුළු ජීවිතේම නැහැ මුළු ජීවිතේම නැහැ ඊට පස්සේ හැම හැම වෙලාවෙම නුරුස්නා ගතියක් එනකොට බලනවා පුළුවන් තරම් ඉක්මනට මට පුළුවන්ද අර තිබුණු තැනට ගෝචර අධ්‍යස්ත භූමියට යන්න යාට තේනවා ලක්ෂ වාරයක් උත්සාහ කරුවොත් ලක්ෂ වාරෙම පේනවා හරියනවා මිසක් වරදින්නේ කිසිම වෙලාවක ආපහු යන්න බැරි ගතියක් නැහැ. මම කියනවා මේකට මානව අයිතිවාසිකම කියලා. මේක තමයි අපිට තියෙන මානව අයිතිවාසිකම. කොච්චර කෙලෙසුණත් හිත තමන්ගේ ඉරියවට ගන්න පුළුවන්. ඒ කෙලෙසෙන්න කෙලෙසෙන්න තමන්ගේ ඉරියවට ගන්න ගියාම අනේ මන් ලැබුවේ මේ manussත්ත්ව ප්‍රතිලාභේ. අනේ මගේ මේ කය කොච්චර මට සාන්තියක් දෙනවද? කොච්චරක් මට ക്ഷേම භූමියක් වෙනවද? කොච්චර නික්ලිෂී තනක් වෙනවද? කොච්චර නිර්මල තනක් වෙනවද කියලා බලනකොට දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ මේ විදිහට තමන්ගේ කය දකපු කෙනෙක් කවදාකවත් තව කෙනෙකුට නිග්‍රහ කරන්න යන්නේ නැහැ. එයාටත් ඕන නම් එතෙන්ට යන්න පුළුවන්. එතකොට සීල සත්තු නිසුක්කෙත්ත නිරෝගීත්ත සූපත්ත්ත අල්ලපු ගෙදර පරට්ටි නෑ අර කියලා කතාවක් ඕනේ නෑ. එතකොට එනවා මෛත්‍රියක්. මාතායතනියම් පුත්තං ආයුසායක පුත්ත මහින්වක්කේ ඒවම්පි සබ්බ භූතේසු මවක් තම දරුවෙකුට ප්‍රේම කරන්නාසේ සියලු ලෝකවාසී සත්වයන්ට මේක දෙන්න පුළුවන් වුණා නම් මොකද්ද දෙන්නේ සමාව කම්ටි බලාපබ්බජිත ඒ සමාව දුන්නට පස්සේ කොයි සමාව දුන්නට පස්සේ මොන දෙයක් කියා මට කරදර කෙරුවත් මට කරදර වෙන්නේ නැහැ වස දුන්නත් විස දුන්නත් ගින්දර දුන්නත් ඊතලයකින් විද්දත් වදින්නේ නැහැ ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා න සත්තං වා විසං වා කමති. මිත්‍රද්‍රෝහි නොවන කෙනාට තමන්ට උදව් කරපු කෙනාට ද්‍රෝහි නොවන කෙනාට මෛත්‍රී භාවනා වඩන කෙනාට වස දුන්නත් වස වෙන්නේ. ඊතලෙක විද්දට වදින්නෙත් නැහැ. ඒ මොකද මෙයා ළඟ තියෙන්නේ ඒව බාර ගන්න ගතියක් නෙමෙයි. මෛත්‍රී නැතනම් ආඝාතේ පටිවිණේ කරන ගතියක්. ඒ නිසා මේක කවදාකවත් අපි ළඟ නැති එකක් කියලා හිතන්න එපා. අපි ළඟ තියෙනවා අපි ඒක වඩන්නේ නැත්තේ නෝන්ජල්කමක් කියලා හිතලා. අපි බුද්ධ සද්ධාවෙන්, ධර්ම සද්ධාවෙන්, සංඝයා සද්ධාවෙන්, සතියෙන්, සීලෙන් අපි උත්සාහ කරමු තරහ යනකොට ඒ ඒජන්ත කෙනෙක්පත් කළා තරහ වෙනවා වෙනුවට මට නැවත මගේ හිත මූල ගෝච රජ්‍යත්ව භූමියට ගෙනල්ලා අද පටන් ගත්ත කෙනෙක් වගේ ආධුනිකෙක් වගේ සතිය වඩ아가ගෙන යන්න පුළුවන් ශක්තිය උත්සාහ කරලා බැලුවොත් කිසිම කෙනෙකුට තව කෙනෙකුට අඩු වැඩි වෙනසක් නැහැ හැම කෙනාටම සමාන අවස්ථාවක් තියෙනවා ඉතින් මේ ප්‍රකාශයත් එක්කම දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ශිල් දිනාට තමන් වඩා ගන්න ලද මේ ශක්ති පෙළගස්වාගෙන මේ දුෂ්කරතාවයේ මේ ජීවිතය තුලදීම අත්දකලා ඒක බහුලීගත කරලා පැතිරෙන ලෙඩක් වශයෙන් සියලු ලෝකවාසීන් කෙරේ පතුරවන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා සීල දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා